සමන්තා අනන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ पदे सवेना येतवा मो සාවත්තියං व्यो माय च रो च आरति बालि කාලේ කාං නිකාං පදාය චිත්තේ කාච गे रतनौ पानीताम् पोता පතනං පානිකං عليم تعال تصبر නං ගච්ඡා සච්ච පරික්ඛාරං පටිනේවාමි යාව දේව උප්පන්නානං වේයාබාධිකානං වේදනානං පටිඝාතාය අභ්‍යාපජ්ජ පරමතායා තී ඒවං මේ සුතං ඒකං සමයං භගවාදාවත්තියං විහරති 제තවනේ අනාථ පින්ඩිකක්ක තත්‍රකෝ භගවා භික්ඛු ආමං තේති භික්ඛවෝති බදං තේති තේ භික්ඛු භගවතෝ පච්චස්ස භගවායේ තදවෝ ජනසයි මේ භික්කවේ ධම්මා පබ්බජිතේන පච්ච වේක්ඛි දබ්බා ගතමේ දග්ග ඒවන්නියම්මි අජ්ජූපගතෝදී පබ්බජිතේන අපින්නං පච්ච වෙක්කි තබ්බම් පරපටිබද්ධාමේ පබ්බජිතේන අපින්නං පච්ච වෙක්කි තබ්බං අඤ්ඤෝ මේ ආකබ්බෝ කරණීයෝති පබ්බජිතේන කච්චිනුකෝ මේ අත්තා වීරතෝන උපවදති පබ්බජිතේන අභින්නම් පච්ච වෙක්කි තබ්බං කච්චිනුකෝ මං අනුවිච්චවි සබ්‍රහ්මජාරී වීරතෝන උපවදන්ති තී පබ්බජිතේන අභින්නම් පච්ච වෙක්කි තබ්බං සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ දීපබ්බජිතේන අබින්හං කම්මස්සකෝම්මි කම්මදායාදෝ කම්මයෝනි කම්ම බන්ධු කම්ම පටිකරණෝ යං කම්මං කරිස්ස කල්යාණං වා පාපකං වා පස්සදායාදෝ භවිස්සාමි තේ පබ්බවිතේන හතං භූතස්ස මේ රත්තිං දිවා වේති පතන්ති තේ පබ්බජිතේන අභින්නම් පච්ච වෙක්කි සබ්බ කච්චේනුකෝහං සුඤ්ඤාගාරේ අභිරමාමීති පබ්බජිතේන අබින්හං පච්ච වෙක්ඛි අත්තිනුකෝ මේ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විදේසෝ අධිගතෝ පච්චිමේ කාලේ සබ්‍රාහ්මචාරී පුත්තෝ නමං කුභවිස්සාමිති පබ්බජි අබින්නාන පච්ච වෙක්කි තබ්බං නිමේකෝ භික්ඛවේ දස ධම්මා පබ්බජිතේන අබින් පච්චවෙක්කි ධම්මාති ධමවෝච භගවාත්මනාතේ භික්ඛු භග භාවිකං අභිනන්දුං දේවං මේ පුතං ඒකං සමයං පතවා විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්සනාරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛන්තාය නත්ත්‍යා භික්ඛන්ත වන්නා කේවල කප්පංජේතවනං ඕභාසෙත්වා ඒන භගවාතේනුපසංකමි උපසංකමි භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාවී ඒකමන්තං තිතාගෝසා භගවන්තං ගාථාය නජ්ජභාවී බහූදේවා මනුස්සාච මංගලානි ආගංගමානා බුද්ධානං රූහි මංගල මුද්දමං අපේවනාච බාලානං පණ්ඩිතානං පූජාච පූජනීයානං ඒතම් මංගල මුද්දමං පතිරූප දේවවාසෝච බුබ්බේච කත අත්තගම්මා පනිදිච ඒතං මංගල මුද්දමං බාහුරජ්ජංච විප්පංච විනයෝච සුදික් සුභාරිතාජයාවාජායේතං මංගල මුද්දමං මාතා පිතුහු පට්ඨානං බුද්ධ ධාරස්ස අනාගුලාච ධම්මන්තා ඒ ධම්මංගල මුක්ඛමන්දානං ච ධම්මචරියාච ඥාතකානං ච අනවජ්ජානි ධම්මානි ඒ ධම්මංගල මුක්ඛමං ආරති විරති පාපා මජ්ජපානාච අප්පමාදෝ ජගම්මේතු ඒකම් මංගල මුත්ත මංගාරවෝ ච නිවාතෝ ච සම්තුට්ඨීච සතං කාලේන ධම්ම ගවණං ඒ ධම්මංගල මුද්දමං ගන්ති චෝ අජස්සතා ගවණානං ච කාලේන ධම්ම භාගස්ස අරිය ගච්ඡාන නිබ්බාන ගච්ඡ කිරියාච ඒතම් මංගල මුත්තමම් බුද්ධස්ස ලෝක ධම්මේ ඊතිත්තං යස්සන අශෝකං විරජං තේමං ඒකම් මංගල මුත්තමං ඒදාදිසාමිකත්වාන සබ්බත්තම පරාජිතා සබ්බද්ද සත්තිං ගච්ඡanti තං තේසං මංගල මුත්තමං හෝති ඥානේද භූතානි ගමාගතානි බුම්මානි වායානි වහන්තලික්කේ රබ්බේව භූතා සුමනා භවන්තු අතෝ පිදක්කච්ච අස්මායි භූතානි ගාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝ ච අරන්තියේ බලින් තස්මායි නේ රක්කත යං කිංචි විත්තං ඉදවා හුරං වා රග්ගේ සුහායං රතනං පනිහිතං නනෝ තමන් අත්ති කතාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනිහිතං ඒතේන රච්චේන ගුවද්දයෝ දුකයන් විරාගං අමතම් පනීතං යදජ්ජකා සක්්‍ය මුනි නතේන ධම්මේන රමත්ති කිංචි ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන රච්චේන ගුවද්ද යං බුද්ධ දෙට්ටෝ පරිවන්න යේසුචින් සමාධිමානන්තරි ගඤ්ඤමා වූ සමාධිනාතේන සමෝන විජ්ජති ගම්පි ධම්මේ රතනං පනීතං ඒතේන ගච්ඡේන සුවක්ඛේ ये पुग्गलानाट्टभकम् भगत्ता जत्तादियेतानि युगानि हन्ति ते दक्षिणेया सुगतस्य सावकायेते सुदिन्नानि महत्त्वला इदं पिदङ्गे रतनं पनीतं एतेन राज्येन सुवद्योतु येषुपयुक्ता मनसादल्येन निकामिनो ඒපත්ති පත්තා නමතං විගහිය ලද්දා මුදානි පුතින් බුංජමානා ඉදම් පිරංගේ රතනං ඒතේන රජ්‍යේන සුවත්තියෝතු යතින්දකීලෝ පටවින්දිතෝ සියාජතුබ්බිවාතේ බිය සම්ප තතෝපමන් සප්පුරිසං වදාමි යෝ ආර්ය සත්‍යානි අවෙච්ච පස්සති ධම්පි සංගේ රතනං පනිතං ඒතේන කට්ඨ ඒ අරිය රාජ්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්දි බුසප්පමත්තානතේ බවං අත්තමං ආදියන්ත ඉදම් පිනංගේ රතනං පනිතං ඒතේන රච්චේන සුවද්දයෝද රහවත්ව දස්වන සම්පදාය දයස්සුරං සක්කාය දිට්ඨි විචිකිච්ඡි තංච සීලබ්බතං වාපි අදත්ති කිංචි චතුහ පායේ හිද විප්පමුත්තෝ චාබිධානානි ඉදම්පි නංගේ රතනං පනිතං ඒතේන වච්චේන සුවද්දියෝතෝ ගින්ජාපිසෝ කම්මං කරෝත හෝති කායේන වාචා උදසේත සාමා බබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බදා දිත්ත පදස්ස ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවස්සි හෝතු අනප්පගුම්බේ අත්හා භුක්ති තබ්බේ දින්නානමෝ පඨමස්මින් ගින්නේ දතුපමන් ධම්ම වරං අපේසයි නිබ්බානගාමින් පරමං ඉදං පි බුද්දේ රතනං පනීතං ඒතේන රජ්ජේන රුක්තියෝ දෝ අරෝ අනඤ්ඤෝ අරදෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයි ධම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත් හීනං පුරාණං නවනත්ති සම්භවං විරද්ද චිත්තාං ආයති තේ භවස්මින් තේ දීන බීජා විරුල් නිබ්බාන්ති දීරායථායම් පදීපෝ ඉදම්පි සංගේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තිෝ යානීද බෝධානි සමාගතානි බුම්මානි වායානි වන්තලික්කේ දතාගතං දේව මනුස්ස බුද්ධානවාග්ගාව සුවත්තියෝතු යානීද භූතානි සමාගතානි භුම්මානි වායානිවන් තථාගතං දේව මනුද්ද පූජිතං ධම්මා නමස්සාව සුවත්තියෝතු යානීද භූතානි සමාගතානි බුම්මානිවායානිවන්තලිග්ගේ දතාගතං දේවමනුද්‍රපූජිත් සංගන්නවත්සාමදුවත්තියෝතෝ කරණීය මත්ත කුසලේන යන්තං සම්තම් පදං අභිගමෙච්ච රග්ගෝ උජෝච සෝජෝච දුවජෝ රත්ත මුදු සන්තුත්තකෝච සුබරෝච අත්පකිච්චෝච සල්ලහුක උත්ති රන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු නච බුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ දුකිනෝ වා ගෑනි නොහොන්දු ලබ්බේ භවන්තු දුකිතත්තායේකේ ජිපාන භූතත්ති දසාවා තාවරාවා අනවසේසාදී දාවායේ මජ්ජිමාරස්සගානුකතුලාදිත්තාවායේව නද්දිත්තායේච දූරේව නන්ති අවිදූරේ භූතාවා සම්භවේ ජීවාදබ්බේ දරන්තු සුඛිතත්තාන කරෝ පරං නිකුබ්බේත නාති මන්නේත කත්තචිනං කංජී ව්‍යාරෝසනා පටිද සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡය මාතා යථානියං පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ වම්පි නබ්බ මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අදෝච අසම්බාධං අවේරං අසබද්ධා දිට්ඨා ජරා නිදින්නෝ ආදානෝ ආයාව තස්ස විගත මිද්ධෝ ඒතං සතින් බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූ දිට්ඨින් ජනනුපගම්ම සීල වාදස්සනේන සම්පන්නෝ කාමේසු වික්ඛේ නයිජාතු ගබ්බරේයං පුනරේ ඒතිදීවං මේතුතං ඒකං ගමයම් භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ ආරාමේ දේන කෝපන ගමයේන ගාවත්තියං අඤ්ඤතරෝ වික්ඛු අහිනා ගට්ඨෝ කාලගතෝ දී අතකෝ නම් බහුලා වික්ඛු තේනුපසංකමේ සූපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු ඒකමන්තං නිසින්නා කෝතේ භික්ඛු භගවන්තං ඒතදවෝ ජුං ඉදවන්තේ නාවක්ඛියං අඤ්ඤතරෝ භික්ඛු අහිනාදට්ඨෝ කාලකතෝ තීනානූනතෝ භික්ඛවේ චත්තාරි අයිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිවතේ හිතෝ භික්ඛවේ භික්ඛෝ චත්තාරි අයිරාජ කුලානි මෙත්තේන චිත්තේන හරේය රහිතෝ භික්ඛවේ භික්ඛූ අහිනා දට්ඨෝ කාලං කරේය කතමානි චත්තාරි අයිරාජ කුලානි විරූපක්ඛං අයිරාජ කුලං ඒරාපතං අයිරාජ කුලං ජබ්භ්‍යා පුත්තං අහි රාජ කුලං ගන්නා ගෝතමකං අහි රාජ කුලං නානෝන කෝ භික්ඛවේ භූමානි චත්තාරි අරිරාජ කුලා නිමෙත්තේන චිත්තේන පරිගජේසෝ වික්ඛවේ වික්ඛු ඉමානි චත්තාරි අරිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරියරයිසෝ වික්ඛවේ වික්ඛු අයිනා දට්ඨෝ කාලං කරෙය්‍ය කතමානි ජත්තානුජානාමි වික්කවේ ඉමානි ජත්තානි අරිරාජ කුලානි මෙත්තේන සිත් පරිගුං අත්ත බුද්ධියාත්ත රක්කාය අත්ත පරිත්තාය ආදීදමවෝච භගවා ඉදං වත්වා සුගතෝ තාපරං ඒතදවෝච සත්තා විරූපග්ගේ හිමේ මෙත්තං මෙත්තං ඒ රාපතේ හිමේ ජග්ග්‍යා බුද්ධේ හිමේ මෙත්තං මෙත්තං තණ්හා සෝතමකේ හිජ අපාදකේ හිමේ මෙත්තං මෙත්තං තන්ති පාදකේයිමේ ගතුප්පදේයිමේ මෙත්තං මෙත්තං බහුප්පදේයිමේ මාමං අපාදකෝ ඉන්ද්‍රී මාමං හින්සි දීපාදකෝ මාමං ගතුප්පදෝ ඉන්ද්‍රී මාමං ඉන්ද්‍රී බහුප්පදෝ රබ්බේ ගත්තා රබ්බේ සබ්බේ භූතා ජගේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මාගංචි පාපමා ආගමාප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානමන්තානි දිරින් සර්පානි අහිවිච්චිකා ගතපදි උන්නානා භීකර භූමූසිකා ගතාමේ කතාමේ පරිද්දා පටික්කමන්තු භූතානි රෝහන් නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානාති ඊරම් මේ සුතං ඒකං ගමයන් භගවාගාවත්තියං විහෙරති චේතවනේ අනාථ පින්ඩිකස්සනාගාමේ තත්‍රෝ භගවා භික්ඛු ආමන්තේති වික්ඛවෝති වදන්තේති තේ පච්චස්සෝසුම් භගවායේ තදවෝත මෙත්තාය භික්කවේ ජේතෝ විමුක්තියාසේ විතාය භාවිතාය ඥානී කතාය වස්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසාපා කතමේකාදස සුඛං සුපති සුඛං පටිබුද්ධ දින පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝති යමනෝ මනුස්සානම් දේවතා රක්ඛන්ති රාත්‍රාභ්‍යවා විසං වා දත්තං වා කමපීතුවටං චිත්තං සමාධියති මුඛවන්නෝ අසම්මෝල්ලෝ කාලං කරෝති උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපදෝති මෙත්තාය භික්ඛවේ දේතෝ විමුක්තියා සේවිතාය භාවිතාය බහුලී සතාය යාමි සතාය වාත්තු කතාය අනොට්ටි පූජිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ කාජසානි සංසාපාටි ගංකා දිවෝච භගවාත්තමනාපේ වික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුති අවෝතමක්කෝ භවති විප්පවුද්ධෝ වකාකරා බහුලං උපජීවාති ඕමිත්තානං යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සබ්බස්ස පූජිතෝ තී ඕමිත්තානන්න දූපතේ නාත්තජෝරා පදාන්ති සබ්බේ අමිත්තේ තරති ඕමිත්තානන්න දූපතේ අකුද්දෝ නගරං ඒති සභාය පටි අභිනන්දිතෝ ඥාතිනං උත්තමෝ දියෝ මිත්තානං සක්කත්වා රක්කතෝ දීගරෝ දිරකාරෝ අන්නකිත්ති බතෝ දියෝ මිත්තානං පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං යතෝ කිත්තිංජ පබ්බෝති හෝමිත්තානං අග්ගියතා පජ්ජලති දේවතාව විරෝධති විරියාජයිකෝ හෝති හෝමිත්තානං සන්නතූපති ගාවෝ දත්ත පජායන්ති කෙත්තේ උත්තං කිරුහති උත්තානම් පලමස්නාති යෝමිත්තානන්න දූපති දරිතෝ පබ්බතාතෝ ආරුක්කාතෝ පතිතෝ නරෝතුතෝ පතිත්තං ලබති විරෝල්හ මූල නන්දානං නිග්‍රෝධ මිවමාලිතෝ මිත්තානප්පදා යෝමිත්තානන්න දූපති දේතයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්පවාසෝ දන්තම්මමත්තාමි හරිස්සවන්නම් පටවිප්පවාසං අයජ්ජ බුද්ධා විහෙරේ මුදිරං ඒ බ්‍රාහ්මනා වේදකෝ සබ්බ ධම්මේ තේමේ නමෝ තේජ මම් පාලයන්තු නවත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ ඉමංසෝ පරිත්තං ගත්වා මෝරෝ ජරති ඒතනා පේතයන් චක්කුමා ඒක රාජා හරිද්දවන්නෝ පටවික්ඛපාසෝ තන්තං හරිද්දවන්නම් පටවික්ඛපාසං තයජ්ජ බුද්ධා විහෙරේ මුරත්තින් ඒ බ්‍රාහ්මනා වේදකූ තබ්බ ධම්මේ තේ මේ නමෝ තේ ච මං නමස්තු බුද්ධා නමස්තු බෝධියා නමෝ විමුක්ඛානං නමෝ විමුක්ඛායි මං කෝ පරිත්තං ගත්වා මෝරෝ ආදම රප්පේ දේවම්මේ දුතං ඒකං තමයම් භගවතහමත්තියං යරති චේතවනේ අනාත පින්ඩිකර්ණාරාමේ යේන කෝමන සමයේන ජන්තිමාදේව පුත්තෝ රාමුනා සුරින්දේන ගයිතෝති අතකෝ ජන්තිමාදේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තායං වේලායන් ඉමං ගාතං අභාදීන දේ හෝතේ බුද්ධ විරත්තු වික් ප්‍රමුද්ධෝ විගප්පදීනම් වාදපටිපන්නෝත්මි කග්නේ සරණම් පාති අතකෝ භගවා යන්ති මන් දේව පුත්තං ආරබ්බ රාහුං අකුලින්දං ගාතාය අජ්ජභාති අතහාගතං අරහන්තං යන්ති මාදරණං ගතෝ රාහු සංගමිත්වා සංවිද්වෝ ලෝම අට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාභී ඒකමන්තං තිතංකෝ අසුරින්දං වේපචිත්ති අසුරින්දෝ ගාතාය අජ්ජපාදී කින්නුනන්තර මානව රාව ජන්තම් පමුංච දී සංවිද්ද රූපෝ ආගම්ම කින්නු බීතෝ දිත්තදීති සත්තදාමේ ඵලේ මුද්දා ජීවන්තෝන සුඛං ලබේ බුද්ධ ගාතාභි ගීතෝ මේ නෝචේ මුංචේ යදන්දිමානෝ තේවමෙල්සා සම්මන්තං ඒකං ධනයන් භගවාගාවත්‍යං යදති චේතවනේනාත බින්දිකස්ස රාමේ තේන කෝපන සමයේන සුයෝදේ බුද්ධාරාමුණාතුරින්දේන ගයිතෝති යතකෝ දුරියෝ දේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තායං වේලායං ඉමං කාතං අබා නමෝ තේ බුද්ධ විරද්දු විප්පමුත්තාති සබ්බදී ලම්බාද පටිපන්නෝත්මේ රත්මේ සරණම් වාදී යතකෝ භගවාතුරියන් දේව පුත්තං ආරබ්ධ රාහු ඝාතාය යජ්ජවා වේරකාගතං අරහන්තං දුරියෝ ධනංගතෝ රහබුදුරියම් පමුංචද්දු බුද්ධා ලෝකානුකම්පකාති යෝ අන්ධකාරේ නමදී පබංකරෝ වේරෝ ජනෝ මණ්ඩලේ උග්ගතේජෝ මාරාහු ගිරීතරං අන්තරික්ඛේ පජම්මම රාහු පමුංචද්දු අතකෝ රාහු අසුරින්දෝ සුරියන් දේව බුද්ධං මුංජිත්වා ධර්මාන රූපෝ හේන වේපජිත්‍ය අසුරින්දෝ තේන උපසං කමි උපසං සංවිග්ගෝ ලෝමාට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාදී ඒකමන්තං තිතාකෝ රාහුං අසුරින්දං වේපජිත්‍ය අසුරින්දෝ ගාතාය අජ්ජමාදේ ගින්නුරන්තරමානෝ රාහු සුරියම් පමුංජ දේවං එක්ක රූපෝ ආගම්ම ගින්නු බීතෝ සත්තදා වේ බලේ මුද්දා ජීවන්තෝන දුක්ඛං ලබ්බේ බුද්ධ ඝාතා විරිතෝ මේ හෝතේ මුංජේ සූර්යා දේවමෙතං ඒකං සමයං භගවාදාවත්‍යං විරජේතමනේ අනාථ බින්දිකස්සාරාමේ තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේති වික්ඛෝති බදන්තේති දේ භික්ඛු භගවතෝ පච්චා දෝසුම් භගවායේ තගවෝ ජය බුද්ධ පුබ්බං කුබ්බං භික්ඛවේ දේවාසුර සංඝාමෝ නමෝ බබ්බුල්ලෝ භික්ඛවේ තත්තෝ දේවානමින්දෝ දේවේ තාවකින් දේයාමන්තේති භජේ මාරිසා දේවානං සංඝාමගතානං උප්පජ්ජේය භයං වාචම් පිටත්තං වා මමේව තන්මින් සමයේන ජග්ගං උල්ලෝකයාත රහං ඉවෝද ජග්ගං උල්ලෝකයතයම් භවිස්සති වං වාචම් පිටත්තං වා ලෝමහන්තෝ වාසෝ පහිස්සති නොචේමේ දජග්ගං උල්ලෝකයාත ප්‍රජාපතිස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකයාත ප්‍රජාපතිස්සයෝ දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතයම් භවිස්සති භයං වාචම් පිටත්තං වා ලෝමහන්තෝ වාසෝ පහිස්සති නොචේ ප්‍රජාපතිස්ස උල්ලෝකයාත අතවරුණස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකයාත වරුණස්සයෝ දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති භයං මා ලෝමහන්තෝ ආරෝ පරිස්සති නොචේ වරුණස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකයාත අතීසානස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකයාත ඊසානස්සයෝ දේවරාජස්ස සජක්ඛං උල්ලෝකයතං යම් භවිස්සති භයං වා ो मान्दो मादो बहिषति नो चे वरुणस्य देवराजस्तु दजाल्लोके यत् रथयितानस्थ देवराजस्तु गजाल्लोकैयात् ईशानद्वैवो देवराजद्वजाकमुल्लोकयतायम् भविष्यति भ्रमवा लोकान्तो वासोपैषतीदम् गोपनभिक्कमे दत्तवा देवानमिन्दद्वजग्मुल्लोकयतम् मयापतिष्णवा देवराजद्वजग्म् वरुणद्वा देवराजद्वजग्मुल्लोकयतम् ईशानद्वा देवराजद्वजग्मुल्लोकयतायम् भविष्यति वयम् वा मन्तो वागोपहीयेतापिनोऽपि महीयेत तं विद्रयेतु रक्तो विक्रमे देवानमिन्दो अवीतरागो अवीतदोषो धीरुच्चामि हुत्वापि पलायेति याञ्चको विक्रमेवां वदामि रचयितुं वाकं विक्रमे अनन्यगतानं वा रुक्कमूलगतानं වාච ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මකාරතේ දත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා ජීවමං නිවෝ භික්ඛවේ අනුත්තරයන් භවිස්සති පරං වාං සම්පිතත්තං වාදෝ වාං වාදෝ වෛද්දේනෝ ජේමං අනුත්තරයාත ධම්මං අනුත්තරයාත වාක්කාතෝ භගවතා සම්මෝහං දිට්ඨිකෝ කාලිකෝ ඒ පස්සිකෝ ඕපනායකෝ අනුස්සරණෝ වච්ඡත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයේ තේ ධම්මං විනෝ භික්ඛවේ අනුස්සරණායම් භවිතති ධම්මාගම් විදත්තං වාසෝපංසෝ වාසෝපහේ සතිනෝ තේ ධම්මං අනුස්සරේයාත රතනංගං අනුස්සරේයාත සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යටි සංජාත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුක්කලායේක භගවතෝ ආවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ ධක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං ලෝකස්සාති සංඝං යෝ භික්ඛවේ අනුත්තරතං යම් භවිස්සති භයං වාජම් විදත්තං වහලෝ මාන්තෝ වහසෝ පරිස්සති සං කිස්සේතු අරහං සම්මා සම්බුද්ධෝ වේතරාගෝ වේතදෝසෝ වේතමෝ අභීරවච්ඡාමි අනුද්‍රාදේ අපලායේ තේ දවෝච භගවායි සංවස්කාදු ගතෝ තහපරන්නේ තදෝච සත්තා අරඤ්ඤේ රුක්ක මූලේ වාසුඤ්ඤාකාරේ වික්කම අනුස්සරේත සම්බුද්ධං බයං කුම්මාකනෝ ධානෝ චේ බුද්ධං කරේයාස ලෝක දෙත්තං තදම්මං කරේයාස නීයානිකං සුදේසිතං නොචේ ධම්මං කරේයාස නීයානිකං සුදේසිතං අත සංඝං කරේයාස පුඤ්ඤක්කෙත්තං අනුත්තරං ඒවං බුද්ධං ධම්මං කරන්දානං ධම්මං සංඝං ච වික්ඛෝ අයං වා සම්පිතත්තං වා අංගෝන හෙස්සදීති වම්මේ කුතං ඒකං තමයම් භගවහනාතිරේ විරති වේගුණේ තනන්දක නිවාපේතේන කෝ පරණමේ හේනාස්මා මහා කස්සකෝ විහෙති ආවාදිකෝ දුක්ඛිතෝ බාල්ල කිලානෝ අතකෝ භගවාගායන්න තමයම් පරිදල්ලානා වුට්ඨිතෝ ඒනායස්මා මහා කස්සකෝ තේනුපකං කවිපතං කමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදී නිසජ්ජකෝ භගවායස්මන් සම්මා කර්තවං හේතදවෝචයති දේගත්තව ගමනීයං කච්චි ආපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝ සහනම් පඤ්ඤායතිනෝ අභික්කමෝ තීනමේ භන්තේ ගමනීයන්න යාපනීයං පාල්ලාමේ දුක්ඛා වේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති අභික්කමෝ සහනම් පඤ්ඤායතිනෝ අභික්කමෝ තීනත්ති මේ කර්තව බොජ්ජංගා මයා කම්මදක්ඛාතා භාවිතා බෞලී කතා විඤ්ඤායවා නිබ්බානාය වං වත්තන්ති කතමේ දත්ත ගති සම්බොජ්ජංගෝ භෝගස්සමයා ධම්මදක්ඛාතෝ වාහිතෝ බහුලීගතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවච්ඡති ධම්ම විචේ සම්බොජ්ජංගෝ භෝවන්තස්සමයා ධම්මදක්ඛාතෝ වාහිතෝ බහුලීගතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවච්ඡති විරිය සම්බොජ්ජංගෝ භෝගස්සමයා ධම්මදක්ඛාතෝ වාහිතෝ බහුලීගතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවච්ඡති සීති සම්බොජ්ජංගෝ භෝගස්සමයා ධම්ම දක්කාතෝ භාවිතෝ බෞලීගතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය පස්සද්ධි සම්බොජ්ජංගෝ කෝකත්තම මායා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීගතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජංගෝ කෝකත්තම මායා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීගතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජංගෝ කෝකත්තම මායා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීගතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ කෝගස්සව සත්ත පුජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තා තීරග්ග භගව පුජ්ජංගා සත්ත සුගත පුජ්ජංගා තීද මොච භගවාත්මනෝ ආයත්මා මාකස්සෝ භගවතෝ භාවිතං උත්තාය ජායත්මා මාකස්සෝ ධම්මා බාධා දකාපයිනෝ ජායත්මකෝ මාකස්සපස්සකෝ ආබාධෝ අහෝති සම්පජේති මම්මේ විසං ඒකං සමයං භගවා වාචලේ විරති වේලුවනේ තරංගනි වාපේන කෝපන සමයනා යක්මා මහා මුක්දල්ලානෝ විජ්ජතෝටේ වබ්බතේ විරති ආභාධිකෝ දුක්ඛිතෝ බාල්ල කිල්නෝ අතකෝ භගවා ගායන්න සමයං පටිසල්ලානා මුක්ඛිතෝ යනා යක්මා මහා මුක්දල්ලානෝ තේන උපසංකමේ උපසංකමේත්වා මඤ්ඤත්තේ ආසනේ නිදීදී නිකජ්ජ කෝ භගවා යක්මං මහා මුක්දල්ලානං හේතදෝච කච්චිතේ මොග්ගල්ලාන ගමනියං කච්චි ආපනියං කච්චි දුක්ඛා වේදනා පටිච්චමන්ති නොවික්කමන්ති පටිච්චමෝ සානම් පඤ්ඤායති නොවික්කමෝ තේන මේ බන්දේ ගමනියං ආපනියං බාල්වා මේ දුක්ඛා වේදනා අවික්කමන්ති නොපටිච්චමන්ති අවික්කමෝ සානම් පඤ්ඤායති නොපටිච්චමෝ තේ කච්චි මේ මොග්ගල්ලාන බොජ්ජං ගාමයා ධම්ම දක්ඛා කාමාලිකා බහුලේකතා භිඤ්ඤාය සම්බෝධාය නිබ්බාන සංවත්තන්ති ගතමේ දත්ත සති සම්බොජ්ජංගෝ පොමුක්ඛල්ලානෝ ආගම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්මස්සති ධම්මවිදේ සම්බොජ්ජංගෝ පොමුක්ඛල්ලානෝ මයාගම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්මස්සති විරිය සම්බොජ්ජංගෝ පොමුක්ඛල්ලානෝ මයාගම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්මස්සති සීති සම්බොජ්ජංගෝ පොමුක්ඛල්ලානෝ මයාගම්ම तत्कातो भावितो बहुलेखतो अभिज्ञाय निब्बाणाय संवर्तते पश्चिदम् भोज्यङ्गोपो वङ्कल्लान्नागम्मदत्कातो भावितो बहुलेखतो अभिज्ञाय सम्बोधाय निब्बाणाय समाधिदम् भोज्यङ्गोपो मुक्कल्लान्नागम्मदत्कातो भावितो बहुलेखतो अभिज्ञाय सम्बोधाय निब्बाणाय संवत्सरेकाणम् भोज्यङ्गोपो मुक्कल्लान्नागम्मदत्कातो भावितो बहुलेखतो अभिज्ञाय නිරෝධාය නිපානාය සංවත්තති මේකෝ මොක්කල්ලාන ගත්ත පොච්චංගාමය ආගම්ම කක්කාතා භාවිතා බහුලී කතා විඥාය සම්බෝධාය නිපානාය සංවත්තාති රක්ක මග පොච්චංගා තද්ද සුගත පොච්චංගා තීක මොච භගවාත්තමනාය අස්මා මහා මොක්කල්ලානෝ අතවතෝ භාසිතං අභිනන්දේ උට්ඨාය සායස්මා මහා මොක්කල්ලානෝ සම්මා ආබාධ සතා බහිනෝ ජායත්මතෝ මහා මොක්කල්ලානෝ නානත්තතෝ ආබාධෝ අහෝසීති වම්මේ සුතං ඒකං සමයම් භගවාරාජකහි පලන්දක නිමාපේතේන කෝපන සමයේන භගවාබාධිකෝති දුක්ඛිතෝ බාල්ලකිලානෝ අතකෝ ආයස්මා මහාචුන්දෝ නායම්න සමයම් පටිසල්ලානා උට්ඨිකෝ යේන භගවාදේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නං කෝ ආයස්මන්තං මහාචුන්දම් භගවා ඒතද හෝජපටි බන්තු සංචුන්ද බොජ්ජංගාදී රත්තිමේ වන්දේ බොජ්ජංගා භගවතා ධම්මදක්කාතා භාවිතා බහුලී කතා විඤ්ඤාය සම්භෝගාය නිප්පානාය සම්වත්තං සීතතමේ සත්ත සතරං බොජ්ජංගෝ ගෝමන්තේ භගවතා ධම්මදක්කාතෝ භාවිතෝ බහුලී කතෝ අභිඤ්ඤාය සම්භෝගාය නිප්පානාය සම්වත්තති ධම්මවිදේ සම්බොජ්ජංගෝ ගෝමන්තේ භගවතා ධම්මදක්කාතෝ භාවිතෝ බහුලී කතෝ අභිඤ්ඤාය සම්භෝගාය නිප්පානාය සංවත්ත तिष्ठति वीर्यकम् वज्ञङ्को भन्ते भगवता धम्मदत्तातो भावितो बहुलीकतो भिन्नाय सम्भूताय निब्बानाय संवर्तति पीडितम् वज्ञङ्को भन्ते भगवता धम्मदत्तातो भावितो बहुलीकतो अभिन्याय सम्भूताय निब्बानतो भिन्नाय सम्भूताय निब्बानाय संवर्तति मनादिदम् वज्ञङ्को भन्ते भगवता धम्मदत्तातो भावितो बहुलीकतो अभिन्नाय सम्भूताय निब्बानाय संवर्तति उपेय වේක්ඛා සම්බොජ්ජංගෝ කෝවන්තේ භගවතා සම්මගක්ඛාතෝ වාරිතෝ මරුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තති මේ කෝවන්තේ රද්දබොජ්ජංගා භගවතා සම්මගක්ඛාතා වාරිතා බහුලීකතා අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තාං චිරග්ගතුන්ද බොජ්ජංගා රග්ගතුන්ද බොජ්ජංගා තීතමෝචාත්මා මහතුන්දෝ සමනුඤ්ඤෝ උත්තාහිත භගවා ධම්ම ආගාමදාතකපහිනෝච භගවතෝ සෝ ආබාධෝ අවෝරීති එවම් මේ උතං ඒකං සමයං භගවාදාවත්‍යං විරේචේතවනේ අනාථ පින්ඩිකත්න ආරාමේ තේරකෝ මන සමේනායත්මා ගිරිමානන්දෝ ආපාදිකෝ හෝති දුක්ඛිතෝ මාල්ලහිලානෝ අතකෝ ආයත්මානන්දෝ එන භගවා තේන උපසංගමේ උපසංගමිත්වා වසමන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයත්මා ආනන්දෝ භගවන්තං ඒතදෝච ආයස්මාමන්තේ ගිරිමානන්දෝ ආවාදිකෝ දුක්ඛිතෝ බාලවිලානෝ සාදුමන්තේ භගවායනායස්මා ගිරිමානන්දෝ දයනුපසං කමතු අනුකම්පං උපාදාය හදේ කෝතවං ආනන්ද ගිරිමානන්දත් බික්ඛුනෝ උපසං කමිත්වාදස් සංඥා වාදේයා වේදානංගෝ මනේ තං විච්ඡතියං ගිරිමානන්දත් බික්ඛුනෝ සංඥා සුත්වාදෝ ආවාදෝ කානෝ පටිපස්සම් වේය රතමේ ආදස්ස අනිච්ච සංඥා රත් සංඥා සුභ සංඥා දීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකයන් අමිරත සංඥා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනාපාන සතිගත මාදානන්ද අනිච්ච සංඥා ඉදානන්ද බික්ඛු අනඤ්ඤගතෝ ආරුක්ඛ මූලගතෝ ආහුඤ්ඤාකාරගතෝ වා ප්‍රතිපරිණංජේකති රූපං අනිච්ඡං වේදනානිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරානිච්ඡා විඥානං අනිච්ඡං තේති මේසු පංච සුපාදානක්ඛන්දේසු අනිච්ඡානුපස්සේ විහෙරති අයං උච්චකානන්දානිච්ඡ සංඥා සමාජානන්දානස්ස සංඥා ඉදානන්ද බික්ඛු අනඤ්ඤ පඤ්ඤගතෝ ආරුක්ක මූලගතෝ ආගුණාලාරගතෝ ආයිති පරිසංචිත්තති චක්කුං අනත්තා රූපං අනත්තා හෝතං අනත්තා සද්ධා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පුට්ඨබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා ආති ඉතිමේ සුජතු අජ්ජාතික මායිරේසු ආයතනේසු ආනාපාන අනත්තානුපස්සී වේර ධ්‍යානං උච්චතානං අත්ථ සංඥාගත වාචානං සුප සංඥා ඉදානන්ද වික්කුම්මේව කායං උද්දම්පාද කලාදෝ කේස මත්තරාසක පරියන්තං පූරන්නාන අපකාරස්සස කිනෝ පච්ච වෙක්කති අත්ථි රස්මින් කායේ කේසාලෝ මානකාදන්තා කචෝමන්සං මහාරු අට්ටි යටි මින්ජාවක්ඛං අදයන් යකනං කිලෝමකම් පිය කම්පප්පාකං අන්තං අන්ත ගුණං උදරියං කරේ සම්පිත්තං දෙම්මං බුබ්බෝලෝ හිතං සේදෝ මේදෝ අස්සවසා කේලෝ සිංහානිකා ලටිකා මුත්තං සීති මස්මින් කායේ අසුභානුපත් දේවියද ඥානං උච්චතානන්ද කතමාචානන්දාදීනෝ සංඥායිතානන්ද වික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා ඉති පරිසංචික්කති බහුරුක්ඛෝ කෝයං කායෝ බහුවාදීනෝ ඉදීමත්මින් කායේ විවිධාපාදා උප්පජ්ජන්ති ගයදීනං ගබ්බු රෝගෝ දෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ දේස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ දාසෝ පිනාසෝ දහෝජ රෝගෝ චිරෝගෝ මුච්ඡා පක්ඛන්ති කාසුලා විභූති කා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ දෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චුලක සාවිතච්චිකාලෝ හිත මිත්තං මතුවේ හෝ අන්තා පිලකා භගන්තලා විද්දන මුක්ඛානා බාධා ධම්මනා මුක්ඛානා බාධා වාසනා මුක්ඛානා බාධා රන්නිපාටිකා බාධා උතුපරිණාමජානා බාධා විසම පරිහාරජා ඕපත්තමිකාපාදා කම්ම විපාකජාවාදා දීතං උන්නං දිලජ්ජා විපාකා උච්චාරෝපස්සාවෝ තීති මන්මින් කායේ ආදීනවානුපස්සේ විහෙරති අයං උච්චතානන්ද අතමාජානන්ද වාන සංඥායිදානන්ද වික්ඛූපන්නං කාම විතක්කං ආදිවාදේති භජාති විනෝදේති භ්‍යන්ති කරෝති යම්වාං ගමේති උප්පන්නං ව්‍යාපාද විතක්කං ආදිවාදේති භජාති විනෝදේති භ්‍යන්ති කරෝති යම්වාං ගමේති උප්පන්නං මේංසා විතක්කන් ආදි වාදේති පජාති විනෝදේති බන්ති කරෝති අමාවං ගමෙහිදී උප්පන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ ආදි වාදේති පජාති විනෝදේති බන්ති කරෝති අනපාවං ගමෙහිදී අයං උච්චදානන්ද පහාන සංඥා කතමාජානන්ද විරාග සංඥා විදාරන්ද බික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ක මූලගතෝ ආඥාකාරගතෝ වා ඉති පරිණං ජික්ඛදේ සංගන්තං ඒතං පනිතං යදිදං දබ්බ සංකාරමතෝ සම්පෝ පරිපරි නිස්සග්ගෝ ධන්නක්ඛයෝ විරාගෝ නිබ්බානාන්තියං උච්චකානන්ද විරාග සංඥා පතමාජානන්ද නිරෝධ සංඥා ඊදානන්ද බික්ඛු අරඤ්‍ය ගතෝ ආනුත්තමූල ගතෝ වා පුඤ්ඤාගාර ගතෝ ආයිති ගරි සංචික්කති ඒතං සංතං ඒතං පණීතං යදිගං සබ්බ සංකාර රමතෝ රබ්බෝ පරිපරිනිස්සංකෝ තන්නක්ඛයෝ නිරෝධෝ නිබ්බානාන්තියං උච්චකානන්ද නිරෝධ සංඥා පතමාජානන්ද සබ්බ ලෝකේ අනුගත සංඥා ඊදානන්ද බික්ඛු ඒ ලෝකේ උපායුපාදානා චේතසෝ අනිත්‍යානා බිනිවේසානු संशयासे भजहन्तो विरमति अयमुच्यतानन्दरब्बलोके अनग्रतसंज्ञागतमाजानन्दरब्बसङ्कारेषु अनित्यसंज्ञायुधानन्दभिक्कुरब्बसङ्कारे अष्टीयति हरायति जिगुच्यति अयमुच्यतानन्दरब्बसङ्कारेषु अनित्यसंज्ञागतमाजानन्दानापानदरिधानन्दभिक्वरण्यगतो वा रुक्कमूलगतो අස්සසති ගතෝ පස්සසති දීගං වාස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති සබ්බකාය පරිදං වේදී අස්සසිස්සාමීති දික්ඛේ රබ්බකාය පරිදං වේදී පස්සසිස්සාමීති දික්ඛේ පස්සම් භයං කාය රක්ඛාරං අස්සසිස්සාමීති දික්ඛේ පස්සම් භයං කාය සංකාරං සේක්ඛාමේති වික්ඛති හේවේති පරිසංවේති අත්ථ සේක්ඛාමේති වික්ඛති හේවේති පරිසංවේති පත්ථ සේක්ඛාමේති වික්ඛති දුක පරිසංවේති අත්ථ සේක්ඛාමේති වික්ඛති දුක පරිසංවේති පත්ථ සේක්ඛාමේති වික්ඛති චිත්තලංකාර පරිසංවේති අත්ථ සේක්ඛාමේති වික්ඛති චිත්තලංකාර පරිසංවේති පත්ථ සේක්ඛාමේති වික්ඛති සම්භයං චිත්තලංකාරං අත්ථ සේක්ඛාමේති වික්ඛති වස්සම් භයං චිත්තලංකාරං පත්ථ සේක්ඛාමේති වික්ඛති චිත්ත පරිසංවේති අත්ථ සේක්ඛාමේති වික්ඛති චිත්ත පරිසංවේදී පස්මදිස්සාමේ දික්කති අභිප්‍රමෝදයන් චිත්තං පස්මදිස්සාමේ දික්කති අභිප්‍රමෝදයන් චිත්තං පස්මදිස්සාමේ දික්කති සමාදාන චිත්තං අපරික්ඛාමේති වික්ඛති සමාදාන චිත්තං පතරික්ඛාමේති වික්ඛති විමෝචයං චිත්තං අපරික්ඛාමේති වික්ඛති විමෝචයං චිත්තං පතරික්ඛාමේති වික්ඛති අනිච්ඡානුපස්සේ අපරික්ඛාමේති වික්ඛති අනිච්ඡානුපස්සේ පතරික්ඛාමේති වික්ඛති විරාගානුපස්සේ අපරික්ඛාමේති වික්ඛති විරාගානුපස්සේ පතරික්ඛාමේති වික්ඛති නිරෝධානුපස්සේ අපරික්ඛාමේති වික්ඛති නිරෝධානුපස්සේ පතරික්ඛාමේති වික්ඛති වටනිස්සග්ගානුපස්සේ मीति तिष्ठति पविमि पशनिच्छामीति तिष्ठति अनुच्यतानन्दपान गोतमानन्द गिरिवानन्दसविमाधस्रञ्ज्ञा भावेयादे पाणङ्कोपनेतङ्गति अङ्गिरिवानन्दस्य वित्वानोतानगोपटिपाम्भेर्याति यत गो अस्मानन्दोपरोधसञ्ज्ञा उग्रहे त्वा येनायात्मा गिरिमानन्दो तेन पराङ्गमि पुराङ्गमि त्वायात्मतो गिरिमानन्द द्वयमानद्वञ्ज्ञा अट गो आयात्मतो गिरिमानन्द द्वयमान द्वञ्ज्ञा ऋदो आबाधो तानसो पतिपसम्भी उट्टाडितायात्मा गिरिमानन्दोतम् आधारिनो जनायात्मतो गिरिमानन्दर्गतोबाधो अभूति දේවම් මේ දුකං ඒකං සමයං භගවා රාජකයේ විරතිති පිරිමින් පබ්බතේ ධර්මතෝ භගවා වික්ඛු මාමන්තේති වික්ඛවෝති බදන්තේති තේ වික්ඛු භගවතෝ වද්දාසෝසුම් භගවා ඒතදවෝ ච වද්දසනෝ දුම්මේ වික්ඛවේ තං වේභාරම් පබ්බකාන්ති ඒවම් බන්තේ තස්සවිකෝ භික්ඛවේ වේභාරස්ස පබ්බතස්ස ඥාව සමඤ්ඤා හෝති අඤ්ඤා පඤ්ඤත්තේ වද්දසනෝ දුම්මේ වික්ඛවේ තං පණ්ඩවම් පබ්බකාන්ති ඒවම් බන්තේ තස්සවිකෝ වික්‍රේ වණ්ඩවස්ස පබ්බකස්සාඤ්ඤාව සමඤ්ඤා අහෝ අසතනෝ දුන්නේ වික්‍රේ සංවේ කුල්ලම් පබ්බදන්ති එවං භන්තේ තස්සපිකෝ වික්‍රේ වේ කුල්ලස්ස පබ්බකස්සාඤ්ඤාව සමඤ්ඤා අහෝ ත්‍රියඥා පඤ්ඤත්තේ පස්සතනෝ දුන්නේ වික්‍රේ සං විජ්ජකූටම් පබ්බදන්ති එවං භන්තේ තස්සපිකෝ වික්‍රේ විජ්ජකූටස්ස පබ්බකස්සාඤ්ඤාව සමඤ්ඤා අහෝ ත්‍රියඥා පඤ්ඤත්ති පස්සතනෝ දුන්නේ වික්‍රේ මං ඉසිලිම් පබ්බදන්ති එවං භන්තේ මත්තපිකෝ වික්‍රේ ඉසිලිස්ස පබ්බ උපකස්සේ සර්වසමඤ්ඤාවෝ දේසා පඤ්ඤාති භූතපුබ්බම් භික්ඛවේ පංච පච්චේක බුද්ධ සතාමි මත්මින් ඉති කිවිස්මින් පබ්බතේ නිරනිවාසිනෝ අහේසුං යේමං තේමං පබ්බතම් පවිසන්තා දිස්සන්ති පවිත්තාන දිස්සන්තේ සම්පා තමේන මනුස්සා දිස්සාය වාන්සෝ අයං පබ්බතෝ ඉමේ සමඤ්ඤා උදපාදිය ආදික්කේසායි භික්ඛවේ පච්චේක බුද්ධානන්නාමානි කිත්තේසායි භික්ඛවේ පච්චේක බුද්ධානන්නාමානි දේසිතා නාමං වික්‍රේ පච්චේන බුද්ධානං නාමානි පන්තුනාට සාදුකම් මහසිකරෝද භාගිස්සාමි තීවම් බන්දේ පිකෝතේ බික්ඛු භගවතෝ වච්ඡස්සෝ සම්භගවායේ තදෝ හරිස්සෝ නාම වික්ඛවේ පච්චේක සම්බුද්ධෝ මස්මින් ඉතිරෙමින් පබ්බතේ ජින නිවාසේ යෝදී උපරිස්සෝ නාම වික්ඛවේ පච්චේක සම්බුද්ධෝ මස්මින් ඉතිරෙමින් පබ්බතේ ජින නිවාසේ යෝදී සතර විකේ නාම වික්ඛවේ පච්චේක සම්බුද්ධෝ මස්මින් ඉතිරෙමින් පබ්බතේ ජින නිවාසේ යෝදී යසස්මේ නාම වික්ඛවේ පච්චේක සම්බුද්ධෝ මස්මින් ඉතිරෙමින් ඉමෙන් පබ්බතේ සුදස්සනෝනාම් විච්ඡවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් හිතිකිරිස් මෙහින් පබ්බතේ ජිරනිවාසය හෝති පියදස්මේ නාම විච්ඡවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් හිතිකිරිස් මෙහින් පබ්බතේ ජිරනිවාසය හෝති ගන්ධාරෝ නාම විච්ඡවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් හිතිකිරිස් මෙහින් පබ්බතේ ජිරනිවාසය හෝති හින්දෝලෝ නාම විච්ඡවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් හිතිකිරිස් මෙහින් පබ්බතේ ජිරනිවාසය හෝති පින්ඩෝලෝ නාම විච්ඡවේ පච්චේක සම්බුද්ධෝ ඉමාත්මෙන් ඉදකිලෙස්මෙන් පබ්බතේ නිසුබවන ආම්බික වේපච්චේක සම්බුද්ධෝ ඉමාත්මෙන් ඉදකිලෙස්මෙන් පබ්බතේ දින නිවාති අවෝති නීතෝ නාම බික්ක වේපච්චේක සම්බුද්ධෝ ඉමාත්මෙන් ඉදකිලෙස්මෙන් පබ්බතේ දින නිවාති අවෝති තතෝ නාම බික්ක වේපච්චේක සම්බුද්ධෝ ඉමාත්මෙන් ඉදකිලෙස්මෙන් පබ්බතේ දින නිවාති අවෝති උතමානං බික්ක වේපච්චේක සම්බුද්ධෝ ඉමාත්මෙන් ඉදකිලෙස්මෙන් පබ්බතේ දින නිවාති අවෝති භාවදත්තෝ නාම බික්ක වේපච්චේක අච්චේක සම්බුද්ධෝ ඉමත්මින් ඉසිගිනිස්මින් පබ්බතේ චිරනිවාසියෝනි ඊරත්තරාණීකා නිරාතා පච්චේක මේ වජ්ජගමුන් සුබෝධින් ඒකං විසල්ලානං අනුත්තමානං නාමානි මේ කිත්තයතෝ අරිට්ඨෝ උපරිට්ඨෝ දගති කීයතස්සේ සුදස්සනෝ පියදස්සීච ගන්ධාරෝ බින්දෝලෝ උපාසබෝජ නීතෝ තතෝ සුතවා භාවිතන්තෝ සුම්භෝ රූපමේ තුලෝ අට්ඨමෝච අතක්තු මේ භුවනී ගෝ සුදාටෝ පච්චේක බුද්ධා භවනෙත්ති කීනා හිංගෝච හිංගෝච මහානු දේජාලිනෝ මුනිනෝ අට්ඨකෝච අතකෝසලෝ බුද්ධෝ අතෝ උපනේමිදෝ නේමිදෝ දන්ත චිත්තෝ රජ්ජෝ තතෝ විරජෝ පණ්ඩි කාලෝපකාලා විජිතෝ ජිතෝ ච අංගෝ ච පංගෝ ච ගුතිජ්ජිතෝ ච පස්සේ ජයේ උපදින් දුක්ඛ මූලං අපරාජිතෝ මාර බලං සත්තා පවත්තා සරබංගෝ පුලෝමාන්සු චංගමායෝ අසිතෝ මනෝමයෝ මානච්චි දෝච බන්ධුමා තදාදි මුන්තෝ විමලෝච े तुम्बरा අරියෝ माताङ्गोर्यो तच्चुतोऽन्युतदाम्यो मको मङ्गलोदविलोपदिति दो नयोगे मोभि දුරන්නයෝ ගංගු අතෝපි උච්චයෝ අපරෝ මුනි රයිහෝ අනෝමනික්කමෝ ආනන්ද නන්දෝ උපනන්දෝ දාතක භාරද්වාජෝ අන්තිම පීඩනේ බුද්ධාවෝ මංගලෝ විතරාගෝ උසභාත්‍ය දාජාලිනින් දුක්ඛ මූලං සන්තං පදං උපාගතා සුන්දරා සච්චනාමෝ එතේන සච්ච වජ්ජේන දුක්ඛ භයාරෝග පටිපදා තථාගතේන අභිසංබුද්දා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සංබෝධාය නිබ්බ නිබ්බානාය සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මං සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමා භික්කවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසං බුද්ධ කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සංබෝධාය නිබ්බානාය සංවත්තති ඉදං කෝපන භික්කවේ දුක් අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණං පි දුක්ඛං අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ අයෝගෝ දුක්ඛෝ යං පිත්තං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචුපාදානක්ඛං දා දුක්ඛා ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පොනෝ භවිකානං දිරාග සහගතා තාත්‍ර තාත්‍රාභිනං දිනේ සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාවෝ පාටිනේ සග්ගෝ මුත්‍යානාලයෝ ඊදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පාටිපදා අරිය සත්‍යං ආයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මං සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමා දුක්ඛං හරිය සත්‍යං තිමේ භික්ඛවේ පුබ්බේ අනනොස්සුතේසෝ දාං වේ උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි නිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං පිමේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේ සෝදාං මේ උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උද විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං කෝපනතං කෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතං තිමේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේ ධම්මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ ඉදං දුක්ඛ සමුදයං ආරිය සත්‍යං දිමේ භික්ඛවේ පුබ්බේ ආනනෝසුතේසු ධම්මේ උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බං පිමේ භික්කවේ පුබ්බේ අනනුසුතේ සෝදාං මේ උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි නිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහිනං තිවේ භික්ඛවේ පුත්තේ අනනුසුතේ සුදාං මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි දුක්ඛ නිරෝධං අරිය සත්‍යං තිමේ භික්ඛවේ පුබ්බේ අනනෝසුතේ සුදාං මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බං තිමේ භික්ඛවේ පුබ්බේ අනනෝසුතේ හෝදාං මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝ පනිදං දුක්ඛ නිරෝධං හරිය සත්‍යං සච්චි කතං තිමේ භික්ඛවේ බුද්දේ අනනුසුතේ සෝදාං මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං තිමේ භික්ඛවේ පුබ්බේ අනනොසුතේ සෝදාං මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි නිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං භාවේ තබ්බං තිමේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේ සෝදාං මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටි ආර්ය සත්‍යං භාවිතං සිමේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේ සෝදාං වේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ජීවන්තමේ භික්කවේ මේ සෝතතෝසෝ ආරිය සත්‍යේ සෝේවං දීපරිවට්ටං ද්වාදසාකාරං යතබෝ ඥානදස්සනං සුවිසුත්තං ආහෝසි නේවතාවහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරේ සබ්‍රාක්මකේ සස්සමනක් බ්‍රාක්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සංඝෝ අභිසංබුද්ධෝ සංයාසින් යතෝ ච කෝමේ භික්ඛවේ මේ සුචතෝ ආරිය සත්‍යේ तिपरिवर्तं द्वादशाकारं यथा भूतं ज्ञानदासनं सुविशुद्धङ्गहोसि අතං භික්කවේ සදේවකේ ලෝකේ සමාරක සබ්දාක්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සංමා සංබෝධින් අභිසං උත්තෝ පාච්චංඥාසින් ඥානංච පනමේ දස්සනං උදපාදී අකුප්පාවේ චේතෝ විමුක්ති අයමං පිමාජාති नास्ति दाने पुराभावोति इदमवोच भगवात्तमना पञ्चवाग्या भिक्को भगवतो भासिताम् अभिनाम् ඉමස්මින්ද පනවේයාකර වන්දමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං විතමලං ධම්මචක්කුං උදපාදී යං කිං කි සමුදයතම් සබ්බං තං නිරෝධ ධම්මං තී පවත්ති තේත පන භගවතා ධම්ම චක්කේ බුම්මා දේවා සද්ද මනුස්සාවේ සොං ඒතං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති අප්පදිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන බ්‍රහ්මුණා වාකේන තිවා ලෝකාසුමින් බුම්මානං දේවානං සද්දං සුත්වා සාතුම් මහරජිකා දේවා සද්ද මනුස්සාවේ තං භගවතා භාරාණසියං නිසිපදනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ලෝකාසුමින් තීතාතුම් මහරජිකානං දේවානං සද්දං සුත්වා තාවතින් සාදේවා සද්ද මනුස්සාවේ තං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ලෝකාස්මින් තාවතින් සානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්ද මනුස්සාවේ තං භගවතා පාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්පා සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකාස්මින් තී යාමානං දේවානං සද්දං සොත්වා තුසිතා දේවා සද්ද මනුස්සාවේ සොං ඒකං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන චිවා ලෝකාසුමින් තුසිතානං දේවානං සත්තං සොත්වා නිම්මාන රති දේවා සත්ත මනුස්සාවේ සොං තං භගවතා භාරාණසියං හිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි ලෝකාස්මින් නිම්මාන රතිනං දේවානං සද්දං සොත්වා පරමින් මිත වසවත්තිනෝ දේවා මනුස්සාවේ ඥානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්පතිවත්ති සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මනා වා කේන ලෝකාස්මින් අරනිම්මිත වාසවත්තිනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පාරිසජ්ජා දේවා සද්ද මනුස්සාවේ තං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්පතිවත්ති සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ලෝකස්මින් බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං කද්දං සොත්වා බ්‍රහ්ම පුරෝහිතා දේවා සද්දමනුස්සාවේ සොං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්ති තං අප්පහිමං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනති වා ලෝකස්මින් බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං සොත්වා මහා බ්‍රහ්මා දේවා සද්ද මනුස්සාවේ සුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම සංකම්මවත් අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ලෝකස්මින් පී මහා බ්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරිත්තා දේවා සද්ද මනුස්සාවේ සුං තේතං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්පමස්සියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ලෝකාස්මින් ති පරිත්තාබානං දේවානං සද්දං සොත්වා අපමාන බාදේවා සද්ද මනුස්සාවේ ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්පදිවත්තියං සමනේනවා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකාස්මින් තියප්පමානා බාණං දේවානං සද්දං ආභස්සරා දේවා සද්ද මනුස්සාවේ සුං ඒතං භගවතා බාරාණසියං ඉතිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකාස්මින් පී ආභස්සරාණං දේවානං සද්දං සුත්වා පරිත්ත සුභා දේවා සද්ද මනුස්සාවේ සුං එතං භගවතා බාරණසියං ඉතිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්පහිවාස්සියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ඇතිවා ලෝකාස්මින් පරිත්ත සුභානං දේවානං සද්දං සොත්වා අප්පමානසුභාදේවා सुभावा තං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්පහිමා සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන සිවා ලෝකාස්මින් පී අප්පමාන සුභානං දේවානං සද්දං සොත්වා සුභකින්නකා දේවා සද්ද මනුස්සාවේ තං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්පහිම සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකාස්මින් තී සුභකින්නකානං දේවානං සත්තං සොත්වා වේහප්පලා දේවා සද්ද මනුස්සාවේ ඒතං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකස්මින් පී වේ අප්පලානං දේවානං පද්දං සොත්වා අවිහාදේවා සද්ද මනුස්සාවේ සොං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා ලෝකස්මින් අවිහානං දේවානං සද්දං සොත්වා අතප්පා දේවා සද්ද මනුස්සාවේ සුං තං භගවතා භාරාණසියං ඉතිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවස්ති තං අප්පහිමස්ස සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා සත් මින් පී අතප්පානං දේවානං කද්දං සොත්වා සුදස්සා දේවා සද්ද මනුස්සාවේ තං භගවතා බාරණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම දක්ඛං පවත්ති තං අප්පහිම සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනති වා ලෝකාස්මින් තී සුදස්සානං දේවානං සද්දං හොත්වා සුදස්සි දේවා සද්ද මනුස්සාවේ තං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේනතිවා ලෝකස්මින් පී උදස්සීනං දේවානං සද්දං හොත්වා අකනිට්ඨකා දේවා සද්ද මනුස්සාලේ සොං තං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මනා වා කේනති වා ලෝකස්මින් තී ඉතිහතේන කනේන තේන මුත්තේන යාව බ්‍රහ්ම ලෝකසද්දෝ අබ්බුග්ගං තී दशसास्ति लोकदातु सङ्कम्पि सम्पकम्पि सम्पवेदि अपमानो चौलारो भासो लोके පාතු රාහෝසි ආතිකම්ම දේවානං දේවානුභාවං අතකෝ භගවා උදානං උදානේසී අඤ්ඤාසිවත බොකොං ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බොකොං ඩඤ්ඤෝ තී ඉතේ දං භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සක්කේසු විහරති කපිල මාවනේ මාතා භික්ඛු සංඝේන සද්ධින් පංච මත්තේයි භික්ඛු සතේයි සබ්බේ අරහන්තේ දසෛච ලෝක ධාතෝ ඉදේ යේ මුයේන සංනිපතිතාවම් ති භගවං තං දස්සනාය භික්ඛු සංඝං අතකෝ ජතුන්නං සුද්ධාවාස කායිකානං දේවානං ඊතදවෝ අයං කෝ භගවා සක්කේසු විහරති මාවනේ මාතා වික්ඛු සංඝේන සද්දෙන් පංච මද්දේ වික්ඛු සද්දේ සම්බේව අරහමතේ තදයිච ලෝක ධාතු ඉදේවතා යේවයේන සංනිපතිතාවං දී භගවං තං දස්සනාය භික්ඛු සංඝං යන්නෝ නමයන් බේන භගවාතේ මෙයාම උපසංගමිත්වා භගවතෝ සම්තිකේ පච්චේක ගාතං භාවේයාමාසි අතපෝදා දේවසාසෙය තාපිනාම බලවා පුරිකෝ සම්මිජ්ජි තම්වා බාහං පසාරේය පසාරි තම්වා බාහං සම්මිජ්ජය ඒවමේවං සුද්ධාවාසේසු දේවේසු අන්තරයිතා භගවතෝ පුරතෝ පාතුරයම් සෝ අතකෝතා දේවතා භගවන්තං අභිවාදේ ඒකමන්තං අට්ඨං සෝ ඒකමන්තං තිතාකෝ ඒකාදේ භගවතෝ සම්තිකේ ඉමං ගාතං අභාසී මාරමයෝ පවනන්මිම් දේවකායා සමාගතාගතම්මයි මන්දම් දක්ඛිතායේ අපරාජිත සංඝම් තී අතකෝ අපරාධේව භගවතෝ සම්පිකේ මංගාසං අපාසි තාත්‍ර වික්ඛවෝ සමාදයමු සෝචිත්තං අස්සනෝ උජුකමකං සෝසාරතිවනේ කායේස්වා ඉන්ද්‍රියානි රක්ඛාමති පම්බිතාති අතකෝ අපරාධේ වතා භගවතෝ සම්තිකේ ඉමංගාසං අබාසී චෙත්වා කිලා චෙත්වා පලිගාම ඉන්ද කිලා වාච්චේ මනේ ජාතේ චරන්ති සුද්ධා විම චක්කුමතා සුදන්තා සුසුනාගාති අතකෝ අපරාධේව සාභගවතෝ සංවිකේ ඉමංගාසං අබාති යේකේති බුද්ධං සරණං ගතාසේන තේ ගමිස්සන්ති අපං පහාය මානු සමුදේහං දේවකායං පරිපූර්ණසං ති අතකෝ භගවා වික්ඛෝ ආමං තේසියේ බුයේන භික්ඛවේ තසසු ලෝක දේවතා සංනිපතිතා තථාගතං දස්සනාය භික්ඛු සංඝං චේපිසේ භික්ඛවේ අයේ අතීත මන්දානං අරහන්තෝ සම්මා සම්බුද්ධාසේ සම්පි භගවන්තානං ඒස පරමායේවසේ සම්නිපතිතායේසුං සෙය්‍යතාපි මයං ඊතරයි පිතේ භික්ඛවේ භවිස්සන්ති අනාගත අරහං බෝ සම්මා සම්බුද්ධාසේ සම්පි භගවන්තානං ඒත පරමායේව දේවතා සම්නිපතිතා භවිස්සන්ති තේයතා බිමයං හේතරේ ආජික්ඛි ස්වාමි භික්ඛවේ දේවකායානං නාමානි කිස්සයි ස්වාමි භික්ඛවේ දේවකායා දේසිසාමි භික්ඛවේ දේවකායානං නාමානි සංසුනාත සාදු කම්මනති කරෝත භාසිස්සාමි දේවං භන්තේති කෝ දේ භික්ඛෝ භග පච්චසෝ සුම් භගවා ඒතදවෝච සිලෝකමනුකස්සාමි අත්ථ බුම්මා දදස්සිතා යේදිතා ගිරිගබ්බාරම් පරිතත්තා සමාහිතා පුතුසේආව කල්ලීනා ලෝම අන්තාභිසං ඕදාත මනසා සුද්ධා විප්පන්න මනාවිලා දීයෝ පංචසතේ නත්වා වනේ කාපිල වස්සවේ තතෝ ආමන්ත්‍රී සත්තා රාවකේසා ශාසනේනසේ දේව කායා වික්ඛන්තා දෙවිඥානාත වික්ඛවෝ තේච ආතප්ප මතරං සුත්වා බුද්දස්ස සාසනං තේසං පාතුරෝ ඥානං අමනුසාන දස්සනං අප්පේකේ සතමන්දක්ඛුං වාසං අතනුං සතින් සතං ඒකේ සාසනං තං අමනුස්සාන මග්ගසුං අප්පේකේනන්ත මද්දක්ඛුං දිසා සබ්බා පුඨාං සංච සබ්බං අභිමුඤ්ඤාය වවක්ඛිත්වාන ජක්ඛුමා තතෝ ආමන්දේ සත්තා ශාවකේ සාසනේ රතේ කායා භික්ඛන්තාතේ විජානාත භික්ඛෝ දේවෝ අනුකිත්ත ඉස්සාමි ගිරායි අනුබුබ්බතු සත්ත සහස්සායක්ඛා බුම්මා කාපිලවත්තවා ඉද්ධිමන්තෝ ජතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මොදමානා භික්ඛාමං භික්ඛූණං සමිතින් වනං චේතස්සායේම වසායක්ඛානානස්සවං නිනෝ ඉද්ධිමන්තෝ ජතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ අනුමෝදමානා අභික්ඛාරොම් වික්ඛෝනං සමිතින් වරං සාතාගිරා තිස අස්සායක්ඛානානත්ත රන්නිනෝ ඉද්දි මං දෝජති මං දෝවන්න මං දෝයසස්සිනෝ මෝදමානා අභික්ඛාරොම් වික්ඛෝනං සමිතින් වරං ඉච්ඡේතේ සෝලස සාස්සායක්ඛානානත්ත වන්නිනෝ ඉද්දි දීපන්තෝ ජිතීමන්තෝ වන්දවන්තෝ සස්සිනෝ බෝධමානා භික්ඛාමොම් භික්ඛූණං සමිතින් වනං වෙස්සාමිත්තා පංචසතායස්ථානානත් වන්දිනෝ ඉද්දීමන්තෝ ජිතීමන්තෝ වන්දවන්තෝ සස්සිනෝ බෝධමානා භික්ඛාමොම් භික්ඛූණං සමිතින් වනං කුම්භීරෝ රාජගයිකෝ වේ පුල්ල උල්ලස්ස නිවේසනං බියෝනං වතරස්සං යක්කානං පයුරුපාසති කුම්භීරෝ රාජගයිකෝ සෝපාසමිතින් වනං පුරිමං ජති සංරාජා තත රක්ෂතං පස්සිසෝ පුත්තා පිතස්ස බාවෝ ඉන්ද නාම මහබ්බලයිද්දිමන්තෝ ජති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ මෝදමාන වනා භික්ඛාමොං භික්ඛූනම් ගමිතින් වනං දක්ඛිනං දෙතිසං රාජා විරුල්ලෝ සම්පසසති කුම්භං දානං ආදිපති මහරජා සොක්සිරෝ උත්තාදිදස්ස භාවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්දිමන්තෝ ජතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ බෝධමානා භික්ඛාමොං භික්ඛූ ඕනං සමිතින් වනම් පච්චි මම් දදිදං රාජා විරෝපක්ඛෝ සම්පසාසති නාගානං ආදිපති මෝ රාජාය තස්ස සෝත්තෝ විතස්ස භාවෝ ඉන්ද නාමා බලායිද්දි මම් තෝ ජති මම් තෝ වන්න වන්තෝ යසද්දිනෝ මොදමානා භික්ඛා මුං භික්ඛෝ නම් සමිතින් වනම් උත්තරං ජදිදං රාජා කුවේ තේරෝ සම්පසාදති අක්ඛානං ආදිපති මහරජා යසස්සිසෝ බුත්තාපි තස්ස භාවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තෝ ෘතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මොදමානා වික්ඛාමු වික්ඛෝනං සමිතින් වනම් පුරිමං දිසං දතරට්ඨෝ දක්ඛිනේන විරුල්ලකෝ වාච්චිමේන විරූපක්ඛෝ කුේර රාජෝ උත්තරං දිගං ගත්තාරෝ දේමා රාජා සමන්තා චතුරෝ දිකා සම්තල්ලමානාට්ටං සෝ අනේකා පිලවස්ස වේදේ සම්මායා විනෝදාසා භුවංචනිකා සටා මායා කුටෙන්දු වේතෙන්දු විතුච්ච විතුඩෝ චන්දනෝ කාමවිත්තෝ ච කින්නු ගන්ඩු නිගන්ඩු ච පනාදෝපමඤ්ඤෝ ච දේවසූතෝ ච මෝපරි ගන්ධසේ ගචිත්ත වේනෝ ච ගන්ධම්බෝ නලෝ රාජා ජනේ ගබෝ ආගුපං ච සිකෝ චේව තිම්බරෝ සුරිය ඊතේ චං ඒජ රාජානෝ ගන්ධබ්බාසාරා රාජු භීමෝදමානා භික්ඛාමුම් භික්ඛූණං මුමිතින් වනං අතා ගුණාබසානාගා වේසාලාසා තච්ඡකා කම්බලස්ස තරා ආගෝපායාගාසා ඥාති භීයාමුනාදත රට්ඨාච ගුණාගාය සක්ඛිනෝ ඊරාවනෝ මහානාගෝසෝපාග සමිතින් වනං ඊනාග රාජේ සාසාරං සම්බේ දිබ්බාදිජා බක්කි විසුද්ධ ජක්ඛෝ වේහස ආදේ මන මංජ වත්‍රා චිත්‍රා රූපංනා ඉතිතේ සම්නාමානි අභයම තදානාග රාජාන මාති සුපන්නතෝ කේම මකාසි බුද්ධෝ සන්නායි වාචායි උපව්වයමුතානාගා සුපන්නා සරණ මගං සුබුද්ධං ජිතාවජරාද්දේන සමුද්දං අසුරාවිතා භාදරෝ ආසවස්සේතේ ඉද්දිමන්තෝ රොස්විනෝ කාලකංජා මහාවින්සා අසුරාදාන වේගසාවේ පතිති සුචිත්තීට පාරාදෝ නමුචීකා සතංජ බලිපුත්තානං සබ්බේ වේරෝචනාමකා සම්නයිත්වා වලින්දේනං සාඋපද්දමුපාගමෝ සමයෝදානි භක්සන්තේ භික්ඛූනම් ගමිතින් වනං ආපෝජ දේවා පටවීච තේජෝ ආය වායෝ තදාගමං වරුණා වාරුණා දේවා සෝමෝ චේතසතා මෙත්තා කරුණා කායිකා ආහු දේවාය සද්දිනෝ දසේතේ දසදා කායා ගබ්බේ නානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ සීමන්තෝ වන්නවන්තෝ යසද්දිනෝ මොදමානා වික්කාමං වික්ඛෝ නම් සමිතින් බණං වෙන්නෝ ච දේවා සාලීච අසමාච දුවේ අමාචං දස්සුපනිසා දේවා රන්දමාකු පුරක්ඛත්තා සුරියසුපනිසා දේවා සුරිය මාගු පුරක්කත්වා නක්ඛත්තානි පුරක්කත්වා ගුමන්ද බලාහකා වසූනම් වාසවෝ සෙට්ඨෝ දක්ඛෝපාග පුරින්දදෝ දසේතේ දසදාකායා සම්බේ නානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජිතිමන්තෝ වන්නවන්තෝ යතස්සිනෝ මොදමානා භික්ඛාමුම් භික්ඛූනම් සුමිතින් වනං අතාගුලා භූදේවා ජලමග්ගේ සිකාරිව අරිත්ත කාජරෝජාජ උම්මා කෝපනිපාතිනෝ වරුණහසා ධම්මාජ අච්චුතාජ අනේජකා සූලේය රුචිරාගෝ අග්වාසවනේසිනෝ දසේතේ දදාකායා බබ්බේ නානත්තවන්නිනෝ හිද්දිමන්තෝ ජතිමන්තෝ වන්නවන්තෝ යසද්දිනෝ මොදමානා භික්ඛාමුං භික්ඛූනං චින්වනං සමානා මහා සමානා මානු සමානු සුත්තමා කිට්ඨා පදුවිකාගෝ ආගෝ මනෝ පදෝතිකා වාතාගුවරයෝ දේවා ඒච ලෝහිතවාදිනෝ පාරගා මහාපාරගා ආගුදේවාය වස්සිනෝ දසේ දේ තදදා කායාත් අබ්බේනා නස්ස වන්නිනෝ ඉද්ධිමන්තෝ ජිතීමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා භික්ඛාමුම් භික්ඛූනම් සිංහනං දුක්ඛා කරුම්මා අරුණාගු වේගන දාදාෝ දාතගය්‍යා පාමොක්ඛාගු දේවා විචක්කනා සදා මත්තාහාර ගජාමිස්ස කාජ සොස්සිනෝ ධනයං ආගපජ්ජුන්නෝ යෝතිසාභිවස්සති දවේතේ දසදාකාය සම්පේ නානත්තවන්නිනෝ ඉද්ධිමන්තෝ සීමන්තෝ අන්නවන්තෝ යසොස්සිනෝ භෝධමානා භික්ඛානුම් භික්ඛෝනං සමිපින් වදං කේමියා සුදිසායාමා කට්ඨකාජ යසස්සිනෝ අලම්බීත කාලාම දෙට්ඨායෝදිනාමාච ආසවානිම්මාන රතිනෝ ආගෝ අතාව පරනිම්මිතා දරේතේ දසදාකායා සබ්බේ නානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජිතේ මන්තෝ වන්නවන්තෝ යතද්දිනෝ මෝදමානා භික්ඛාමුම් භික්ඛූනම් සමිසිංවන ආට්ඨේතේ දේවනිකායා සබ්බේ නානත්ත වන්නිනෝ නාමං වේන ආගංචුං ඒකඤ්ඤේ සදිතාසා බෞද්ධයාතින් අපිලං ඕක පින්න මනාසවන්තක්කේ ඕක සරණාගං චන්දං වාදිකාතිගං සුබ්‍රාහ්මා පරමත්තෝජේ පුත්තා ඉද්ධිමතෝ සාසනං කුමාරෝ තිස්සෝජේ රූපාග සමිතින් වනං සාසං බ්‍රහ්ම ලෝකානම් මහා බ්‍රහ්මා විදිත්තති උපපන්නෝ ජිති මන්තෝ ඉස්මකායෝ යසස්සිනෝ දසෙත් ඉස්සරහා ගෝපච්චේක වසවස්සිනෝ තේ සංජ මන්ජතෝ වාග ආරිතෝ පරිවාරිතෝ තේජ සබ්බේ අභික්ඛන්තස ඉන්දේ දේවේ සබ්‍රාහ්මකේ මාරතේනා භික්ඛාමි පස්ස පස්ස ගන්නස මන්දියං ඒත ගන්නත වන්දත රාගේන වද්දමත් වේ සමන්තා පරිවාරේත මහවෝ මුංජිත කෝචිනං ඉති තත් මාසේනෝ කන්න වේනං අපේසයි පානිනා ඵලමාච්ච දරං කස්වාන වේරවං තියතා පාවස්සකෝ මේකෝ තනයං තෝ ගවිද්දුකෝ සදාසෝ පසුදාවද්දී සංකුද්ධෝ අතයං වදී තංජ සබ්බං විඤ්ඤාය වක්ඛිතෝන ජක්ඛුමා තතෝ ආමන්ත සීකස්සාමාවකේ සාසනේ රතේ මාරතේන අභික්ඛන්තා තේවිජානාත භික්ඛවෝ තේජ ආතබ්බම කරුම් දුක්වා බුද්දස්ස ආවනම් වීතරාගේ පක්කාමුම් නසම් ලෝමෝපි මුජයෝ සබ්බේ විජිත සංගාමා භයාතේතාය සස්සිනෝ මෝදං තේසා භූතේහි සාවකාතේ ජනේ සුතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා ආලවියං වේරති ආලවකස්ස අක්කස්සමවනේ අතකෝ ආලවකෝ යක්ඛෝ එන භගවා තේන පසංගමි උපසංගමිත්වා භගවන්තං ඒතදාවෝ පවිදජේ නික්ඛම සමනාදී සාදාවකෝති භගවා නික්ඛමේ පවිද සමනාදී සෝතෝති භගවා භාවිතේ ဒ ුතියම්පිකෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝ ජේ නික්ඛම සමනාදී සාදාවකෝති භගවා නික්ඛමේ පවිද සමනාදී සෝතෝති භගවා භාවිතේ ဒ ුතියම්පිකෝ ආලවකෝ යක්ඛෝ කෝ භගවන්තං ඒතදාවෝජනික්කම සමනාති සාදාවසෝති භගවා නික්කමේ පවිදු සමනාති සෝති භගවා පාවිසි චතුත්තම්බිකෝ ආලවකෝ යකෝ භගවන්තං ඒතදවෝජනික්කම සමනාති නක්වාං ආසෝ නික්කමිස්සාමී අන්තේ කරණීයන්තං කරෝයිති පඤ්ඤාං තන් සමන පුච්චිස්සාමී සජේමේන ව්‍යාකරිස චිත්තං වාතේ කිවිස්වාමි අධයං වාතේ පාලේ ස්වාමි පාදේ සුවාගයස්වා පාරගංගායන් කිවිස්වාමි තිනක්වාන්තං ආවුසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සබ්බමන බ්‍රාහ්මනියා පජායයෝ මේ චිත්තං වා කිපේ අධයං වා පාලේය පාදේ සුවාගයස්වා පාරගංගායන් කිපේය අභිජත්වාං ආවසෝ පුච්ඡ දාසං කදීති අතකෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං වාසායං දේවා කිංසෝද විත්තං පුරිසස්ස දෙත්තා කිංසෝදු චින්නෝ සුඛමාවාති කිංසෝ ආවේදාදු තරං රසානං කතං ජීවින් ජීවිත මාවු දෙත්තාති සද්දේන විස්සං පුරිසස්ස වෙත්තං ධම්මෝ සුචින්නෝ සුඛමාවති සච්ඡං අවේසාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාවු වෙත්තාමෝති කතංසු තරති යෝගං කතංසු තරති අන්නවං කතංසු දුක්ඛං අච්ඡේති කතංසු පරිසුද්ධති සද්දාය හරති යෝගං අප්‍රමාදේන අන්නවං විරියේන දුක්ඛං මොච්චේති පඤ්ඤාය පරිදුජ්ජති ගතං සුලබතේ පඤ්ඤං ගතං සුවින්දතේ ධනං අතං සුකිට්ඨින් පබ්බෝතේ ගතං මිස්සානි ගන්ධති අම්මා ලෝකා පරං ලෝකං ගතං වෙච්ඡන සෝජති සද්ධානෝ වරතං ධම්මං නිබ්බාන සුසෝගාගතේ පඤ්ඤං අපමත්තෝ අවිජාකනෝ වදිරූපකාරී දුරවා උට්ටාසා වින්දතේ ධනං සච්චේන කිත්තිං මොක්ඛෝති දදම් මිත්තානි ගන්තති අස්සේත චතුරෝ ධම්මගතස ගරමේ දිනෝ සච්ඡම් ධම්මෝ දිතේ ජාගෝ සමේ පෙච්ච අස්මා ලෝකා පරං ලෝකං සමේ පෙච්චන සජතේ ඉංගාමේ පුච්ඡසෝ බුදු සමනං බ්‍රාහ්මනේ අභිසච්ඡා සමාචාකර් පන්ත්‍යාම්බියෝ නනිජ්ජති කතන්නුදානි පුච්චේයං යං බුදු සමන බ්‍රාහමණේ සෝවං අඤ්ඤ පජානාමි යෝ චත්තෝ සම්පරායිකෝ වත්තාය වතමේ බුද්ධෝ වාසායාලමිමාමේ සෝවං අඤ්ඤ පජානාමි අත්ත දින්නම් මහප්පලං සෝවං විචරිසාමි කාමා කාමං පුරා පුරං නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සජ සුධම්මතං දීවං වත්වා ආලවකෝ යක්කෝ භගවන්තං කුතෝච අභික්ඛන්තං භෝගතම වික්ඛන්තං භෝගතම දේයතාපි භෝගතම නිකුජ්ජිතං වා උකුජ්ජේය පටිච්ඡන්නං මා විවරේ මුල්ලත්වා මග්ගං ආටික්කේය අන්ධකාරේ වා තේලපජ්ජෝතං දෝරිය චක්කුවන්තෝ රූපාන දක්ඛින්ති දේවමේ ඒවම් භෝතා ගෝතමේන අනේක පරයායන ධම්මෝපකාසිතෝ සෝම් භගවන්තං ගෝතමං කරණං ගච්ඡාමි ධම්මං ච වික්ඛු සංඝං ච උපාසකම්මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං තී නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සම්යම් භගවා මගදේසු වේරති දක්ඛිනා කිරිස්මෙන් ඒකනාලායම් බ්‍රාහ්මණ කාමේ තේනකෝ පොනසෝහේන අසීවා රජ්ජායස බ්‍රාහ්මනස්ස පංචමත්තානි නංගල දතානි පයොත්තානි යොන්ති වප්ප කාලේ අපකෝ භගවා පුබ්බන්න ගමයන් නිවාසෙත්වා පස්ත ජීවර මාදායේ යේන කතිපා රජ්ජායස බ්‍රාහ්මනස්ස කම්මන්තෝ තේන පදංගමිතේන කෝපන සමයේන කති බාරද්වාජස බ්‍රාහ්මනන්ත පරිවේදනා වද්දති අත කෝ භගවායේන පරිවේදනා තේන උපසංකමේ උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාවේ අද්දා කෝ කති බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං බින්දාටි තන් දිද්වාන භගවන්තං ඒතදවෝ ජයං කෝ සමන කතාමිජ වපාමිජ කතිස්වාච වපිත්වාච ච බුඤ්ජාමි ස්වම්පි සමන කසස්සුච වපස්සුච බුඤ්ජාසෝ දයාම්බිකෝ බ්‍රාහමණ කසාමි ච වපාමි ච කසිස්වා ච වපිත්වා ච බුඤ්ජාමි නතෝපනමයන් පස්සාම භෝතෝ භෝතමස යුගම් වා නංගලම් වා පොලම් වා පාඨනම් වා බලිවත් දේවා ච සපන පවං ගෝතමෝ ඒවමාහ ආම්බිකෝ බ්‍රාහමණ කසාමි ච වපාමි ච කසිස්වා ච වපිත්වා ච බුඤ්ජාමි තී අතකෝ කදීපාරද්වායෝ බ්‍රාහමණෝ භගවන්තං අජ්ජේපා පවාසී පස්සකෝ පටිජානාසීන ච පස්සාමතේ කතින් කතින් නෝ පුජ්ජිතෝ බ්‍රූහි යථාචානීමෝති සද්දා බීජං තපෝ පුට්ඨේ පඤ්ඤාමේ යුගනංගලං ඉරි ඊසා මනෝයොත්තං ගතිමේ කාලපාචන ආය කුත්තෝ වදී කුත්තෝ ආහාරේ උදරේ අතෝ සත්‍යං කරෝ විනිද්දානං සෝ රජ්ජා ධම්මේ පහෝචනං විරියං දුරදෝරයන් යෝගක්ඛේමාදිවෝන රාජ්‍යති අනිවස්සම් සංයස්ස ගන්වා නතෝජති ඒව මේසා කදී කට්ඨා සාවෝති අමතම් බලායේ සංකසින් කදී සබ්බ දුක්ඛා පමුංජදී අදක කදීපානත් වාජෝ බ්‍රාහමණෝ මාත්‍යා කන්ද මාත්‍යා පායාසං වද්දෙත්වා භගවතෝ උපනාමි භන් භුඤ්ජක බවං ගෝතමෝ පායාසං කද්දකෝ බවං යං බවං ගෝතමෝ අමත පලං කසින් කසති ගාථාදි ගීතං මෙයා භෝජනීයමෝ සංපස්ස සංබ්‍රාහ්මන නේස ගාථාදිගීතං පනුදං තිබුද්ධා ධම්මේ සති බ්‍රාහ්මන උත්ති අංගේන ච කේවලීනං මහේසින් ඛීරාසවං කුක්කුච්ච උපසං අංගේන පානේන උපට්ඨ අසෝ කෙත්තං හිතං පුඤ්ඤ පේක්ඛාස الخواتيم अथकस्जाम्भोगोतुमिमम् पायासम् तन्मीदीनक्वान्तम् ब्राह्मणपस्वामी स्वदेवके लोके समारके सब्रह्मके सदेव मनुष्यायासो पायासो भुक्तो सम्मा परिणामम् गच्छेयन्यत्र तथागतस्वा तथागतसावकस्वा तेनै त्वम् ब्राह्मणतम् पायासम् अपारिते वा छड्डे अपानके वा ीति अतको कति भारद्वायो ब्राह्मणो සෝතම් පායාසං අප්පාන කේදකේ ඕපිලාපේති අතකෝසෝ පායාසෝදකේ පක්තිත්තෝ චිත්තිතායත චිති චිතායත සම්දෝපායත සම්බදෝපායති වේයතාපි නාම පාලෝ දිවසන්ත සතෝදකේ පක්තිත්තෝ චිත්තිකාද චිත චිතාද ගන්ධෝපාද සම්බදෝපායති එවමෙව සෝපායාසෝදකේ පක්ඛිතෝ චිත්තිකාද චිත චිතාද ගන්ධෝපායති සම්බදෝපායති ඒ අතකෝ වදී බාරද්වාජෝ බ්‍රාහ්මනෝ සංවික්ඛෝ ලෝමාර්ථ ජාතෝ එන භගවතේන පදංකමේ පදංකමේස්වා භගවතෝ පාදේ සිරසා නිපතිත්වා භගවන්තං ඒතදාවෝ වච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම දේතාපි භෝගෝතම නික්කුංජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නම් වා විවරේය මූලස්සවා මංකං ආජික්කේ අන්ධකාරේ වා තේලපජ්ජෝ සංධාරේ යක්ඛුමන්தோ රූපානි දුක්ඛෙන් දීති ඒව මේවං ගෝතා ගෝතේන අනේක පරියායන ධම්මෝ පකාදිතෝ ඒකාම් භගවන් සංඝෝතමන් දරණං ගච්ඡාමි ධම්මං ජ බික්ඛු සංඝං ච ලබේයාමාම් බෝතෝ ගෝතමසු සම්තිකේ පබ්බජ්ජං ලබේයං ඔබ සම්පදන් දියලද්දකෝ කදීපහරස්වාජෝ මොක්ඛනෝ භගවතෝ සම්තිකේ පබ්බජ්ජං අලක්ඛ ඔබ සම්පදන් අති රූප සම්පන්නෝ කෝපනායම්මා භාරස්වාජෝ ඒකෝ උපකට්ඨෝ අප්පමත්තෝ ආසාවේ පයිසත්තෝ විරන්ත නදිරසේ අස්සත්තාය කලපුත්තා සම්මදේවකාරම්මානකාරියම් පබ්බජොන්ති තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේන අභිඥා සද්ධිකත්වා උපසම්පජ්ජ විහාසේ ඝේනාජාසි උදිතම් බ්‍රහ්මචර්යං ගතං කරණීයං පරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසි අඤ්ඤතරෝජ කෝපනායම්මා භාරද්වාජෝ අරහතං අවදීති නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේසු තං ඒකං සමයං භගවා නවත්තියම් විහෙති 제තවනේ අනාථ වින්දිකස්සාරාමේ අතකෝ අඤ්‍යතරා දේවතා භික්ඛන්තාය රත්ත්‍යා භික්ඛන්ත වන්නා කේවල කබ්බං 제ත වනං ඕභාසෙත්වා යේන භගවා තේන පසංකමේ පසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාති ඒකමන්තං පිතාකෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ජ භාති පරාපවං සම්පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ටුමාගම්ම කිං පරා භවතෝ මුඛං සුවිජානෝ භවං මොති සුවිජානෝ පරා භවෝ ධම්මකාමෝ භවං මොති ධම්මදෙස්සී පරා භවෝ ඉති ඒතං විජානාම පඨමෝ සෝ පරා භවෝ ဒ ුතියං භගවා බ්‍රෝහි කිං පරා භවෝ भगवतो मुक्तम् असन्तस्य पियान्तीवम् तेन कुरुते पियम् असतम् धम्मम् रोचेति तम् परा भवतो मुक्तम् इति एतम् विजानाम कृतियोगो परा भवो तत्यम् भगवा සදාජයෝ නරෝ අලසෝ හෝද පඤ්ඤානෝ සම්පරා භවතු මුඛං ඉති ඒතං විජානාම සතියෝ සෝපරා භවෝ ජතුත්තං භගවා බ්‍රෝහි කිම් පරා භවතු මුඛං යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොග්ගනං පහෝ සන්තෝන භරති සංපර පරාභවතු මුඛං ඉතිහෙතං විදානාම චතුත්ථක පරාභවෝ පංචමං භගවා බ්‍රූහි කිං පරාභවතු මුඛං යෝ බ්‍රාහ්මණං වා සමණං වා ඥාම් ආපි වනිම්පකං සහවාදේන වන්දේති සම්පරාභවතු මුඛං ඉතිහෙතං විදානාම පඤ්චමෝසෝ පරාභවෝ චත්තමං භගවා බ්‍රූහි කිං පරාභවතු මුඛං පහෝත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබ්බෝ ජනෝ ඒකෝ භුඤ්ජති සාදුනි සම්පරාභවතු මුඛං ඉතිහෙතං විදානාම චත්තමෝසෝ පරාභවෝ භව දත්තමං භගවා බ්‍රෝහි කිම් පරාභවතෝ මකඤ්ඤාති තද්දෝ ජනස්සද්දෝ ගොත්තස්සද්දෝ ච සංඥාතෙන් අතිවඤ්ඤේතේ සම්පරාභවතෝ මකං ඉති ඒතං විජානාම ගත්තමෝසෝ පරාභව වත්තමං භගවා බ්‍රෝහි කිම් පරාභවතෝ මකං යති පිදුත්තෝ සුරාදුත්තෝ අක්ඛදුත්තෝ ච නරෝ ලත්තල තම්මිනාදේති සම්පරාභවතෝ මකං ඉති ඒතං විජානාම අත්තමෝසෝ පරාභවෝ නම් භගවා බ්‍රෝහි කිම් පරාභවතෝ මකං සංවේදාරේ සන්තුට්ඨෝ වේසියාසුභ විසවිති සතිවරණාහේ සෝතම් පරාභවතෝ මුඛං ඉති ඒතං දසමම් භගවාතෝ ඒකින් පරාභවතෝ මකං අතීත යොබ්බනෝ පොතෝ ආනේ පිබිම්බ රුත්තරින් දස්සායිතානවසීතං පරාභවතෝ මකං ඉතේතං දසමක පරාභව ඒකාන්ත දමම් භගවාතෝ ඒකින් පරාභවතෝ මකං ඉත්‍යතණ්ඩෙන් විකරණෙන් පුරිසම් වාපිදාති සංහෙතරි අස්මින් තපාපේති සම්පරාභවතෝ මකං ඉතේතං විජානාම ඒකා දසමක පරාභවතෝ අදසමම් සම්බුද්ධං භගවාබ්‍රෝ ඒකින් පරාමෝ අපභෝගෝ මාතන්නෝ කබ්බේ ජායතේ කුලේ සෝජ රජ්ජං පත්තයති සම්පරාභවතෝ මුකං ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්කිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භාජතේ දිවං ති නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සතං ඒකං සමයං භගවතාවත්තියං විහෙරති 제ත වනේන අත පින්ඩිකස්ස ආරාමේ අතකෝ භගවා තුබ්බන් රමයන් නමෝදස්සවත්ත ජීවර මාදාය සාවත්තියං පින්ඩාය පා විදීතේන කෝමන සමේන අංගික වාරද්වාජස් බ්‍රාහ්මනස නිවේදනේ අංගි පච්චලිතෝති ආවෝති පග්ග ඒකාතකෝ භගවා භගවත්ත්‍යං සපදානම් පින්ඩාචරමානෝ යේනාකික බාරත් වාජස බ්‍රාහ්මනස නිවේදනං දේන උපදංගමි අබ්බදාකෝ අකික බාරත් වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං දුරතෝ ආගච්ඡන් තං දිස්වානේ භගවන්තං ඒතදවෝ තත්‍රේව මුණ්ඩක තත්‍රේව ස්වමනක තත්‍රේව අසලක දිස්සා ඒති එවං උත්තේ වාග්ගික බාරද්වාජම් බ්‍රාහ්මණං ඒතදවෝ जानाति परत्वम् ब्राह्मणवसलम् वा वसलकरणे वा धम्मेन त्वाम् भोगोतमजानामि वसलम् वा वसलकरणे वा धम्मे कातु मे भवङ्गोतमो तथा धर्मम् देते तु यताम् जानेयम् वसलम् वा वसलकरणे वा धम्मेति तेनैव ब्राह्मणसुनाहि साधुकम् मनसि करोयि वासितामीति एवं वन्ते एवं भौतिको एवं भौतिको वापिकपाराध्वाजो ब्राह्मणो भगवतो पाश्चासोऽसि भगवा एतदावो කෝදනෝපනායිත පපමක්ඛීත යෝනරෝ විපං දිට්ඨි මායා වීතං සංඥාවකනෝ ඒක ජංවාගේ ජංවාපි යෝදපානානිං සති අස්සපානේ දයානත්ති සංඥාවකනෝ යෝං දෙපරිරුන්දති කාමා පරිනිදමානිච නිග්ගාකෝ සමඤ්ඤාතෝ සංඥාමතමෝයිති ගාමේවා යදිවාරඤ්ඤේ අම්පරේ සම්මමාහිතං භේයාදින්නම් මාසියති සංඥාවකලෝයිති ඕ අවේන මාදාය යුජ්ජමානෝ පලායති නයිදේන මස්ති ඉති සංඥාමසලෝ ඉසියෝ වේ කිංචික්කේ සම්්‍යතා පන්තස්මින් වජතං දොනං හන්වා කිංචික්ඛමාදේති සංඥාමසලෝ ඉසියෝ අත්තං යෝ අත්ත හේතු පර හේතු ධන හේතු චයෝ නරෝ සක්කි පුට්ඨෝ මුසාබ්‍රෝ තී සංඥාමසලෝ ඉසියෝ ඥාති දීනං සකරං වාදාරේසු පතිදිත්තති සාසා සම්පේන වාතං ජඤ්ඤාවතලෝ ඉතියෝ මාතරම් වා විතරම් වා ජින්නගංගතේ ඔබ්බනම් පවෝ සන්තෝන පරති සංජඤ්ඤාවතලෝ ඉතියෝ මාතරම් වා විතරම් වා භාතරම් භගිරින් සතුං අන්තිරෝතේති වාචාය සංජඤ්ඤා භසලෝ ඉතියෝ අත්තම් පුජ්ජිතෝ සන්තෝ අනන්තමනුසාසී පටිච්ඡන්නේන මන්තේති සංජඤ්ඤාවතලෝ ඉති ලෝකත් සත්වා පාපකං කම්මං ආමංජඤ්ඤා තිච්ඡති යෝ පටිච්ඡන්න කම්මං දෝතං ජඤ්ඤා වසලෝති යෝ වේ පරගුලං ගන්වා භුක්වාන සිවෝදනං ආගදන්න පටිපූජේති සංජඤ්ඤා වසලෝති යෝ බ්‍රාහ්මනවා ගමනවා අඤ්ඤවා පිවනිබ්බ කම්මුදාවා දේන වංජේති සංජඤ්ඤා වසලෝති යෝ බ්‍රාහ්මනවා ගමනවා භක්ත කාලේ උපට්ඨිතේ රෝසේති වාචා නචදේති සංජඤ්ඤා වසලෝති අසඤ්ඤෝදම බ්‍රහේන මොයේන කලගුණිතෝ කිංචේකං නිජිකින්සානෝ සංඥා කසලෝ තේජෝ චත්තානං සමුක්ඛන්දේ පරංජමෝ ජානතේ දීනෝ දේන මානේන සංඥා කසලෝ තී රෝධකෝ කතරියෝච යෝගුත්තම්පරිවාසති අතවා තත්සාව කම්පරිපාජං කාත්තම් මාතං ජඤ්ඤාවසලෝයිති යෝවේ අනාසන්තෝ රාම්පරිජානති යෝරෝග බ්‍රහ්මකේ ලෝකේ ඒසකෝ වසලාතමෝ ඒසේකෝ වසනා බුද්ධමයාවෝයේ වාසිතාන් සකතමිනාපි විජානාතය දහමේතං යතමේකං නිදස්සනං ඡණ්ඩාල බුද්ධෝ සෝපාකෝ මාතංගෝ ඉති විසුතෝ සෝයං හෝයතං පරමං පස්සෝ මාතංගෝ යං දුර්ලභං ආකංජුන් තතු වත්තානං කත්ත්‍යා මනෝ භවෝ සෝ දේවාන මාරුය විරයං ගෝ මහාපතං කාමරාසං විරාජෙත්වරා පරම්ම ලෝකූපකෝ අවෝනනං ජාති ද්වාරේති දුක්ඛෝ ब्रह्मलोकोपपत्याध्यायक कुले जाता ब्राह्मणामन्तबन्धुनो तेज पापेषु कम्मेषु अभिन्नमुपतिसरेत दिलित्येरजम्ये कारयानं पराये दुसति न तेजासि निवारेति दुर्गच्छापराय वाहनचज्ञावसलोऽपि जज्ञावति ब्राह्मणो काम्मना वसलोऽपि काम्मनावोति ब्राह्मणो භගවති එවං උත්තේ ආගිකපාරස් ආජෝ බ්‍රාහ්මනෝ භගවන්තං අභික්ඛන්තං භෝගෝ සමවික්ඛන්තං භෝගෝ සමවේදාං භෝගෝ සමනිප්පුජිතං වා උක්කුජ්ජේ පරිච්ඡන්නං මා විවරේ මූලසවා මග්ගං ආචික්කේ අන්ධකාරේ වා බේලපච්චෝතං සෝරේය දක්ඛමන්තෝ රූපානි දක්ඛින්ති දේවමේවං භෝතා ගෝතමේන නේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒකාම් භගවන්තං ගෝතමං කරණං ගච්ඡාමි ධම්මං ච වික්ඛු සංඝඤ්ඤ උපාදකම්මං භගං ගෝතමෝදාරේතු ආජ්ජතං කේ පානුපේතං සරණං ගතං ති නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා පාරාණතියං විහෙරති විපත නේමික දාය తත්‍ර කෝ භගවා භික්ඛෝ මන්දේති භික්ඛවෝ දේවදන්තේ දිතේ භික්ඛෝ භගවතෝ වච්චසෝ සම් භගවා ඒතතාවෝ තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන පාරාණතියං විපත වනේ නිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවද්දි තං අප්පදිවත්තියං ගමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාගේන චිවා ලෝකං මේමෝ යදිදං ඉමේ චතුන්නං අරිය සත්‍යානං ආදික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං ගතමේ සංජතුන්නං දුක්ඛ සරිය ගච්ඡස ආජික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා සුරණාය වජනා උත්තාන කම්මා දුක්ඛ සමුදය සරිය ගච්ඡස ආජික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විවජනා උත්තාන කම්මං දුක්ඛ නිරෝධා සරිය ගච්ඡස ආජික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විවජනා උත්තාන කම්මා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය ගච්ඡස ආජික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා කරණා විභජනා උත්තානි කම්මං තථාගතේන භික්ඛවේ රාතා සම්මා සම්බුද්දේන වාරාණතියන් ඉදිපතනේ මිගදාය අනුත්තරං ධම්මචක්කම් පවද්දි සංඝප්පතිවර්තියන් ගමනේනවා බ්‍රාහමණේනවා දේවේනවා මාරේනවා සක්මනා වාගේන ජීවා ලෝකස්මින් යදිදං මේකං ජතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා වචනා උත්සාහණ කම්මං දේවේස වික්ඛවේ සාරිපුත්ත මොක්ඛල්ලානේ වජත වික්ඛවේ සාරිපුත්ත මොක්ඛල්ලානේ පණ්ඩිතා භික්ඛු අනුකාකා බ්‍රහ්මචාරී නන්දේකාපි භික්ඛවේ ජනතේ වංග හරිපුත්තෝ දේයතාපි ජාතස්ස ආපාදේතා එවං මොක්ඛල්ලානෝ සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති මොක්කල්ලානෝත්තමත්තේ විනේති සාරිපුත්තෝ වික්කවේ පාවවති ජත්තාරි හරිය ගච්ඡානි විත්තාරේන ආජිකිතුම් දේදේතුම් පඤ්ඤපේතුම් පට්ඨපේතුම් විවරිතුම් විභජිතුම් මුත්තානි කාතෝම් දීදමෝජ භගවායි දම් වස්වා සුගතෝ අත්තායාසන විහාරං පා විසී තත්‍රකෝ ආයත්මා සාරිපුත්තෝ අජරපප්පං තස්ස භගවතෝ භික්ඛෝ ආමන්දේති ආවෝ භික්ඛවෝති ආවසෝති කෝතේ ආයස්මතෝ සාරිපුත්තස්ස වච්චස්සෝසුං ආයස්මා සාරිපුත්තෝ ඒතදාමෝ ජේතතාගතේනාසෝ රාසා සම්මා සම්බුද්දේන වාරාණති අංගිපතනේමක දායනොස්තරං ධම්මචක්කං සෝත්‍තං අපදිවස්සියං සමනේන වා බ්‍රාහමනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වාගේන ජීවා ලෝකල්මේ යති සංච තුන්නං හරිය දාචාරං ආදික්කනා දේශනා පඤ්ඤ පනා පට්ඨපනා විවරණා වේදන අවස්ථානි කතමේ සංජතුන්නං දුක්ඛ සරිය සත්‍ය සාජික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා වේදන අවස්ථානි කම්මං දුක්ඛ සමුදය සරිය සත්‍යස්ස ආජික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා වේදන උත්ථානි කම්මං දුක්ඛ නිරෝධස්ස සරිය සත්‍යස්ස ආජික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා වේදන උත්ථානි කම්මං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යස්ස ආජික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා පතමං ඥාතෝ දුක්ඛං හරිය සාච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං සෝක පරිවේව දුක්ඛ දෝමනං සුපායාසා දුක්ඛායම් පිච්ඡං නලපති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච පාදානස්සන්දා දුක්ඛා පතමා ජාසෝ ජාති ආදේ සංතේ සංසත්තානං සම්මි සම්මි රත්නිකායේ ජාති සංජාති ඔක්ඛන්ති යම්මි දිබ්බන්ති ඛණ්ඩානම් පාතුපාවෝ ආයතනානම් පරිලාභෝ අයං උච්චතාවසෝ ජාති කතමාජාවසෝ යනා යාතේ සම්පේසං සත්තානං ධම්මිතං මිසත්තනිකායේ ජරා ජීවිතා පණ්ඩිච්ඡම් බාලිච්ඡම් වලිචායිනෝ සංඝානින්ද්‍යානං පරිපාකෝයන් උච්චතාවසෝ ජරා කතමාජාවසෝ මරණං යාතේ සම්පේසං සත්තානං ධම්මා ධම්මා සත්තනිකායා ත්‍ෘති යවනතා භේදෝ අන්තරදානං මච්ච මරණං කාලකිරියා සංදානං භේදෝ කලේ පරසනික්ඛේපෝ ඉදං උච්චතාවසෝ මරණං ගතමෝ ජාසෝ දෝකෝ යෝකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරන්තරේන දුක්ඛ ධම්මේන කුට්ටස්ස යෝකෝ රෝචිනෝ රෝචිතත්තං අන්තෝ දෝකෝ අන්තෝ පරිදෝකෝ අයං උජිතාසෝ තෝකෝ කතමෝ චාසෝ පරිදේවෝ යෝකෝ ආවසෝ අඤ්ඤතරන්තරේන දුක්ඛ ධම්මේන වසනේ සමන්නාගත අසාඤ්ඤතරඤ්ඤතා යේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තං පරිදේවි තත්තං අයං මුච්චතාවසෝ පරිදේවෝ කතමංජාවසෝ දුක්ඛං යං කෝ ආවසෝ කායිකං දුක්ඛං කායිකං අතාතං කායිකං පස්සතං දුක්ඛං අතාතං වේදිතං ඉදං මුච්චතාවසෝ දුක්ඛං කතමංජාවසෝ දමනස්සං යං කෝ ආවසෝ චේතසිකං දුක්ඛං අතාතං මනෝ සංපස්සතං දුක්ඛං අතාතං වේද හිතං ඉදං උච්චතාවසෝ දෝමනස්සං කතමෝ චාවසෝ උපායාසෝ යෝකෝ ආසෝ අඤ්ඤතරන්තරේන භ්‍යසනේන සමන්නාත තස්ස අඤ්ඤතරන්තරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්සායාසෝ උපායාසෝ ආයාසි සත්තං උපායාසි සත්තං අයං උද්දතාවසෝ උපායාසෝ කතමං ත්‍යාගෝ යම්පෙච්ඡං නලබති සම්පි දුක්ඛං ජාති ධම්මානං ආසෝ සත්තානං ඒවං මිච්ඡා උප්පජ්ජති අහෝවතම යන්න ජාති ධම්මා සාමනතවතනෝ ජාති ආගච්ඡේයාති යේන කෝපනම දකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡන් නලපති ජාති ජරා ධම්මානං ආසෝසත්තානං එවං ඉච්ඡා උපජ්ජති අවවතම යන්න ජරා ධම්මා ස්ථාමන ච වතුනෝ ජරා නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡන් නලපති සම්පි දුක්ඛං ව්‍යාධිධම්මානං ආසෝ දත්තානං හේවං ඉච්ඡා උප්පජ්ජති අවවතම යන්න ව්‍යාධිධම්මාස්සාව චවතුනෝ ව්‍යාධි ආගච්ඡේ යාති නකෝ කනේ තං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡං නලබුතං විදුක්ඛං මරණ ධම්මානං ආසෝ සත්තානං හේවං ඉච්ඡා අහෝසමයන් මරණ ධම්මා සාමන දවතුනෝ මරණං ආගත්තේ ආදීන කෝබනේතං ඉච්ඡාපස්සම්පං ධම්පියං පිච්ඡං ලබති ධම්මි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස ධම්මානං ආලෝකත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අහෝසමයන් සෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස ධම්මා සෝනතවතුනෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාස ආකච්ඡේයං තේන කෝපනේතං මිච්ඡාය පස්සබ්බං ඉදම් පියම් පිච්ඡං නලපති සම්පි දුක්ඛං පතමාච ආසෝ සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛාසේදී තං රූපෝපාදානස්කන්ධෝ වේදනානුපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංකාරුපාදානස්කන්ධෝ විඥානුපාදානස්කන්ධෝ ඉදං උච්චාසෝ සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛායදං උච්චතාවසෝ දුක්ඛං අරිය සත්‍යං අතමංගාසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා භෝනෝ භවිකා නන්දිරාග සාගතා තස්සතරාදිනන්දිනේ තීයති තං කාම තණ්හා සෝතණ්හා විභෝතණ්හා ඉදං උච්චතාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං අතමංගාසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝතස්සායේව තණ්හාය අදේශ විරාග නිරෝධෝ චාකෝ පරිනිස්සග්ගෝ ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධං නිරෝධං අරිය සත්‍යං ගතමං චාසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං අයමේ වරියෝ වට්ටංගි කොහමං කෝසීයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ගතමා චාසෝ සම්මා දිට්ඨියං කෝ ආසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං වච්චතාසෝ සම්මා දිත්තේ කතමෝ ජාසෝ සම්මා සංකප්පෝ නික්කම් සංකප්පෝ අව්‍යාපා සංකප්පෝ අහිංසා සංකප්පෝ යං උච්චතාවසෝ සම්මා සංකප්පෝ කතමා ජාසෝ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී සම්මා වාචා කතමෝ ජාසෝ සම්මා කම්මන්තෝ පානාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේ කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං මුත්‍ත්‍තාවසෝ ධම්මාකම්මන්තෝ ඛතමෝ චාවසෝ ධම්මා ජීවෝ හිතාවසෝ භික්ඛු අරිසාවකෝ මිච්ඡා ජීවං පාය ධම්මා ජීවේන ජීවිකං කප්පේති අයං මුත්‍ත්‍තාවසෝ සම්මා ආජීවෝ කතමා කතමෝ චාවසෝ සම්මා වායාමෝ ඉදාසවගේකෝ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය ඡන්දඤ්ඤනේතු ආයමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදාති uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pānāya ඡandaññanēti vāyamati viriyaṁ ārabati cittaṁ paggannāti padāti anuppannānaṁ කුසලානං ධම්මානං උප්පාදාය චන්දඤ්ඤනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පදාති uppannānaං කුසලානං ධම්මානං තිතියාය අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපුරියා චන්දඤ්ඤනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පදාති යං උච්චතාවසෝ සම්මා වායාමෝ කතමෝ චතමාචාවසෝ සම්මා සතේ ඉදාසෝවිකෝ කායේ කායානුපස්සේ වේරති ආසාපේ සම්පජානෝ සතිමාමිනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සේ වේරති ආසාපේ සම්පජානෝ සතිමාමිනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සේ වේරති ආතාපේ සම්පජානෝ සතිමාමිනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සේ වේරති ආසාපේ සම්පජානෝ සතිමාමිනේ ලෝකේ අවිජ්ජා දෝවරසං අයං උචිතාසෝ සම්මා සති කතමෝ චාසෝ සම්මා සමාධි දාසෝ භික්ඛෝ විවිච්ඡේව කාමේ විවිච්ඡා පුදලේ ධම්මේ සවිතාකං සවිචාරං විවේකජං පීසුකම් පරමඥානං උපසම්පජ්ජ පීරති විතාක විචාරාණං රූප සමාජ්ජත්තං සම්පදාසනං චේතෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධියම් බේසුකං ဒ ුති ආජානං උපසම්පජ්ජ විහෙරති බීපියාජ විරාගා උපේක්ඛෝජ විහෙරදසෝ සම්පජානෝ සකංජ කායේන පරිසංවේදේති යන්තං අරියාජේ කන්දේ උපේක්ඛෝ සතිමාසුක විහාරේති සතිආජානං උපසම්පජ්ජ විහෙරති සුඛසච පහනා දුක්ඛසච පහනා කුබ්බේව සෝමනස දෝමනසානං අත්තංගමා දුක්ඛං සුඛං උපේක්ඛා සතිපාරසොද්දෙන් චතුත්ථඥානං උපදම්පජ්ජ විහෙරති අංගුචතාවෝ සම්මා සමාධි දං උච්චතාවෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං තථාගතේන අවසෝ වරතා සම්මා සම්බුද්දේන බාරාණතියන් ඉදිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කම් පවද්දිතං අප්පතිවත්තියං ගමනේනවා බ්‍රාහමනේනවා දේවීනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනතිවා ලෝකම්මින් ති අතිදං හිමේ සංජතුන්නම් අරිය සත්‍යානම් ආදික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මාති ඉදම වෝචායස්මා සාරිපුත්තෝ අත්තමනාතේ වික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාවිකං අභිනාදෝති බික්ඛන්ත වංනා කේවල පප්පං ගෙජ්ජ කෝටං ඕබාදෙත්වා භගවා තේනුපරං කමින්සෝ උපසංකමිත්වා භගවාතං අභිවාදෙත්වා ඒකමංතං නිදේදේසෝ අපේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමංතං නිදේදේ භගවනාරද්දේ සම්මෝදෙන්සෝ සම්මෝදනියා කතම්බාරාණියා වේදකාරේ ද්වා ඒකමාන්තං නිබේදෙමුසෝ වජ්ජේන භගවා ेनाजलिम्पानामे त्वा एकमातां निवेदं सो गाज्ये नाम गोत्तां सारित्वा एकमाता නිදේසෝ අපේකච්චේතුන්නේ භූතායකමන්තා නිදේදේසෝ තං ලෝකෝ වෙස්සවනෝ මහරජා භගවන්තං ඒතදවෝච සාතේ බන්තේ උලාරායක්ඛා භගවතෝ අපරණා බන්තේ උලාරායක්ඛා භගවතෝ පසාමාතේ භංතේ මජ්ජිමායක්ඛා භගවතෝ අපරාණා භංතේ මජ්ජිමායක්ඛා භගවතෝ පසාණා දේවෝ දේනේ ඡායග්ගා භගවතෝ අපරණා දේනේ ඡායග්ගා භගවතෝ පසංනා भोयेन कोपन भान्ते अक्का एव भगवतो कामकेश हेतो පාතා වේරමණියා ධම්මං දේසේති ආදීනාදානා වේරමණියා ධම්මං දේසේති මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසති නුසාවාදා වේරමණී ආධම්මෝ දේවේති සාමේරය මජ්ජමමදට්ඨාන වේරමණී ආධම්මෝ දේසේදී යේ බුයේන කෝපන බාතේ යක්කා නිරදායේව පානාතිපාදා අප්පාටි විරතා දින්නාදානා අපපටිවිදතා මුගාවාදා අපපටිවිරදා සුරාමේ මජ්ජපමාදට්ඨානා දේවතාං හෝති අප්පියං අමනාපාං භගවතෝ සාවකා යේවන පත්තානි පන්තානි වේනාසනානි පටිවේවාමුතේ සද්ධානි අප්පනේ ගෝසානේ විජන වාදානි මනෝදරාදේය කානි පනිදල්ලාන දානෝපානි සද්ධාං කේලාරායප්පනි වාහිනෝ මස්මින් භගවතෝ පාවචනේ අපරාණා පසාදාය උද්දන්නාතු බන්දේ භගවා ආතානටයන් රක්කා භික්ඛුනේන උපාවකානං උපාවිකානං ආරක්ඛාය අහිංසාය භාග විහාර දේවා දේවි භගවා තුන්නේ භාවේන වනෝ මහරජා භගවතෝ අධිවාගනා ඉදිත්වා කායං වේලායන් ඉමං ආදානටයං රක්ඛා මභාදේ සනමද්දෝ ජග්ගමන්තස්ස පිරේමතෝ වේකේසපිනමතෝ සබ්බ භූතානෝ කාමපිනෝ බුද්ධනමතෝ නහතකස්ස තපස්සිනෝ නමතු ගෞතම දාස මාරදේනා පමාද්දිනෝ ගමනස්ස නමත්තෝ බ්‍රාහ්මනස්ස උසේ මතෝ පාස නමතෝ විප්පමුත්තාස සබ්බ දේ රාග නමතෝ සක්ඛ මුත්තාස සිරේ මතෝ වෝ ඉමා ධම්ම මදේ දේවේ සම්බ දුක්ඛා පනෝදනෝ යාමිනිම් මුදාලෝකේ අධා භූතං के पास हो बेजना पिधुना मांगता वीत गारदा देव मनुताना यौनमत्वं गोतमा චරණ සම්පන්නෝ මහන්තං වේත වාරදෝ ආදිච්චෝ මණ්ඩලී මහා යව චොග්ගච්ඡ මානව සංවරේපේ නිරෝජ්ජති සුග්ගදේ සොරේ දිවරෝදේ පවොච්චදේ රාදෝ පිතත්තගං බේරෝ රමුද්දෝ සාරේ දෝදකෝ දේ සමුද්දෝ සරිතෝදකෝ පුරමාදිසායිතේනෝ ආචෙක්කති ජනෝ අභිසං අභිපාලේතේ මහරජා යසස්සිසෝ ගන්ධබ්බානං ආදිපති දතරට්ඨෝ ඉති නාමදෝ පච්චදීතේහි ගංගම්බේ මුරග්ගතෝ උත්තාපිතබ්බ බවෝ ඒකනාමාති මේරුතං අනිදෙන් දදේ කෝජ ඉන්දනාමා මබ්බලා දේතාපි බුද්ධං දිද්වානේ බුද්ධං ආදිච්ච බාමුදුනා නමස්සං ගේ මහතං ඊදකාරදං නමෝතේ පුරි වාජංජේ නමෝතේ පුරි සුත්තම ගමේ මනුද්වා පිටං වන්දං දේවතාං නේතං ආබේවනදෝ ඒවං වදේමහේ දිනං වන්දත ගෝතමං දිනං වන්දාම ගෝතමෝ විජ්ජාචරණ සංපාණං බුද්ධං වන්දාමේ ගෝතමෝ නබේදා බෞද්ධං දේවිදුනා විද්දිමං විකා වානාති පාතිනෝ රුද්දා චෝරාණේ කාතිකා ජනා දිනාදිගායදිනා ආදිග්ගදේ ජනෝ යෝ දේවං අබේපාලේති මහරජා යදාතිදෝ දානං ආදිපදේ විරෝලෝයිදී ලාමසෝ රාමතේනාච්ච ගේතේ කුම්භාංනේ පුරාකතෝ බිදස්ස බාවෝ ඒකනාති සුතං මොවිතියු දරේ පෝච ඉන්දනාමා මාපලා බුද්ධං විස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මහන්තං වේද දාරදං දේවුනි ගාඩඤ්ඤ නමෝ දේ गुरुगुत्तम गुरुरेण रामेकवे मनुसापितां वन्दं विगतां नेताम् අභින්නසෝ තාස්මා එවං වදේම වේජ්ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං චරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමෝ යත් චොග්ගච්ඡතේ සුරයෝ ආදිච්චෝ මණ්ඩලීවා යත් චොග්ගච්ඡ මානග්ග දියලෝමේ නිරෝධ්‍යදේ යබ්බ ජොග්ගදේ දුරියේ සංවරේති පෞච්චති දද්දගම් ගේරෝ සමුද්දෝ සරිතෝදකෝ එවං තත් ජානති සමුද්දෝ සරිතෝදකෝ සාවජ්ජමාදි සායිතිනා ආචිද්දදීජනෝ යං දිසං අභිපාලේති මහරජා යදාති ගෝ ගානං ආදිපදේ විරූපක් ගෝයිති ලාමසෝ රාමදීනාච ගේතේ නාගේ පුරකතෝ පිටස්ස භාවෝ ඒකනාමාති මේ සුතං අවිදේව දවේ කෝච ඉන්දනාමා මාබලා විබුද්ධං විස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමං තේමං තං වේත දාරදාමෝ දේවුනි රාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම සමික්ඛදේ අනුසාපිතං වන්දං දේසුතං ලේතං අභින්නසෝ ධම්මා එවං වදේම වේජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම බෝධමෝ චරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමෝ දේන උත්තර කුරෝ රාමානේරෝ සුදාබ්බනෝ තද්දජායන්ති අමම අපරිග්ගා නදේ බීජං පවපංති නබෙනියන්ති නාගලා අට්ඨභාගිමං සාලෙන් පරිභුඤ්ජංති මානුසාකනං අතුරං සුද්ධං සුඛං දං තං ලෝලාප්පලං रे पजिद्वान ततो भुञ्जन्ति भोजनम् गाविनेकपुरम् गत्वानुयन्ते दिदो दिदाकपुरम् गत्वानुयान्ति නිදෝ දිසෝ ඒත්තේ දිදෝ දිනෝ ඒස වානං කත්වානෝ දිසෝ දිසෝ මාරිවානගත්වානුයතේ දිසෝ දිසෝ වානං ගත්වා ेयालेऽभिरोहित्वा सम्पदिकानुपर्यन्ति पचारादाब् राजिनो यानम् अस्यानम् दिव्याम् यानम् උපට්ඨිතං ස්වාරාදා දෙවිකා ජේව මහරජාස්ස යදසිනෝ සජනගරාහෝ අං තනික්කේ සුමාපිතා ආටානාටා ගුලිනාටා පරගුලිනාටා නාටපුරියා පරගුදේතනාටා कपिवन्तो जनोगमपरेण च नव नवतियो अम्बर अम्बरवतियो आलकमन्दानाव राजधाने द्य कोपन्मरितमाराजाद्यनाम् රාජධානේ ධම්මා කුහෙරෝ මහරජා වේත්වනෝති පෞච්චතේ නංගෝ භගවෙන් දේතදෝලා තද්දලා තතෝ දලා ජවිතේ ජවි තතෝ ජවි දුරෝ රාජා අරිට්ඨෝ නේමේ ධරණේ නාම යතෝ මේඝා පවස්සන්ති වාස්සයතෝ පතායමුතේ යද්ද භගලවදේ නාම යද්ද යක්ඛා පයුරුපාදාංතේ තත්තනිච්ච පලාරෝක්කානාදිජ ගනායුතා සුඛාලික සද්දෙත් දණ්ඩමානව කානිච සබ්බති සබ්බ කාලං භාගවේර නලිනේ සදා හිතෝ වා උත්තරාදිවා හිතේ නම් ආචෙක්ක ජනෝ යන්ති සංඅබිපාලේති මහරජා යසක්සිසෝ සෝත්තා පිජස්ස බබෝ ඒක නාමාති मेरुतामो दगे गोजयिन्दनाम महब्बला ते चापि रुद्धौ दिद्वान् बुद्धम् आदिच्च बाहुना සබ්බංගේ මං ඊට සාරදං නමෝ තේ පුරිසායන නමෝ තේ පුරිසෝත්තම සමෙග්ගසේ අමරුද්දා පිතං වන්දං දිදුතානේතා අබේුණෝ ඒවං වදේමහේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණං පාණං බුද්ධං වන්දාම ගෝතමං රක්ඛා බෙක්කෝණං බෙක්කෝනේනාෝ උපාසකානං උපාසිකානං ගොත්තේ ආරක්කාය අවිංසාය පාදෝ විහාරායතේ යස්සපත්සේ මාරිස බේකෝස් වා බේකෝනියාවා භගවා උපාදේකාය වා අයං ආදාන දියාරක්කා භවෙද්දති සමත්තා පරියාපුතා භවචේ අමනුගෝ අග්ගිනේවා යක්ඛ බෝධකෝ වා යක්ඛ බෝධිකාවා මහමබ්බෝ වා යක්ඛ පාරිරජ්ජෝ වා යක්ඛ පදාරෝ වා ගන්ධබ්බෝ වා ගන්ධබ්බේ වා බෝධකෝ වාගං දබ්බ බෝධිකාවා යං දබ්බ මාමත්තෝ වාගං දබ්බ පාරිගජ්ජෝ වාගං දබ්බ පාචාරෝ වා සුඛං දීවා කුම්භාණ්ඩ පෝතකෝ වා කුම්භාණ්ඩ පෝතිකාවා මහාමත්තෝ වා කුම්භාණ්ඩ පාණිරජ්ජෝ වා කුම්භාණ්ඩ පචාරෝ නාගෝ වානගිනී වා දගෝ නාග බෝතිකාවා නාග මාමත්බෝ වා නාග පරිගජ්ජෝ වා නාග පචාරෝ වා ජිද්දෝ ගච්ඡාතං වානුගච්ඡේය නිද්දේය නිබිරණං වා උපනිබේදේය උපනිපජ්ජේය නමේ සෝමාරිද අමනුස්සෝ ලභේය නිගමේසුවා නාකාරං වා ගරුකාරං වා මනුස්සෝ ලබෙය ආලකමාදාය රාජධානියාවත් කුම් ආවාදම් වා රිතමනුස්ස ලභේය යකානම් සමිතේව ගෞතෝ නං මරිතමනුස්ස අනවයං පෙනං කරේයං අවේවයං නං මාරිද අමනුසාත්තාය පරිපුන්නාය පරිභාගාය පරිභාවේයෝ සම්මං මාරිදා මනුසා නිත්තම් විපත්තං දීදේනේ පොජ්ජයෝ අනින්නං මාරිදා මනුසා රස්සදා පිස්ස මුද්දං පාරේයෝ මාරිදා මනුසා දං දරුද්දාර ආරබදා තේනේව මහරජාණන් දෙයෝ තේ රාජානං පුරිසකානං ආදියන්ති දෙමාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්තේ ඕතේ මාරිතමනුසා මාරාජානං අවරුද්ධානම උච්චාන්ති ආවිමාරිත රාඤ්ඤෝ මාගදස්ස විජේ දෝරා තේනවරෝයෝ මාගදබ්බයාභියන්ති යෝ මාගදබ්බ මුනිදකානං ආභියන්ති නරෝයෝ මාගදබ්බ පුරිදකානං පුරිදකානං ආභියන්ති ඕනේ මාරිදමා රාජෝ මාගදස්ස අවරුත්තානම උච්චන්ති ඒව කුමාරිත දංති යමනුද්ගාඩං දරුද්දා තේරේව මහරජාණං ආදියම්ති ආජානං පුරිසකානං ආදියන්ති නමාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති යදේ මාරිතමනුසා මාරාජානං අවරුද්ධානම උච්ඡන්ති යෝ දේ මාරිතමනුසෝ යතෝ වාය අක්කේරේවා බෝධකෝ යක්ක බෝධිකාවා යක්ක මාමත්තෝ වා යක්ක පානිදජ්ජෝ වා යක්ක පචාරෝ සබ්බේවා දානබ්බ බෝධකෝ වාන්දබ්බ බෝධිකාවා ගන්ධබ්බ මහමත්නෝ ගන්ධබ්බ පාරිණජ්ජෝ ගන්ධබ්බ පචාරෝ කුම්භං ලෝවා කුම්භං දේවා කුම්භණ්ඩ බෝධිකාවා කුම්භණ්ඩ මාමත්තෝ වා කුම්භණ්ඩ පාරිගච්ඡෝ වා කුම්භණ්ඩ වචාරෝ වා ගෝවානාගිනේවා නාගපෝත ගෝවානාගපෝතිකාවා පාරිසජ්ජෝ වානාග මචාරෝ වා බදොට්ට ජිත්තෝ භික්ඛුනින් වා උපාසකං වා උපාදිකං වා උපපජ්ජේය ඒතං වා නං වා නං යක්ඛානං මහා යක්ඛානං වේනාපතිනම් මා වේනාපතිනම් යාමෙතබ්බං වික්ඛං දිතබ්බං විරවිතබ්බං මායං යක්ඛෝ ගන්නතේ අයං යක්ඛෝ විසතේ අයං යක්ඛෝ හේතේ අයං යක්ඛෝ විහෙදේ අයං යක්ඛෝ හිංසතේ අයං යක්ඛෝ විහිංසතේ අයං යක්ඛෝ නමුංචති යක්ඛා අපදීනෝ च भिन्नो गौणो निगाणो च चतुर्देशाङ्गं तपित्वा චේ මම සද්දේ සංමෝදේතු සංමෝදනියං කතං සාරණේයං වේදිතාරත්වා සේනාසනානි පටිසේවාතේ නාටේ පුස්තස්ස දිරේ මතෝ යෝයි මාදම් මොදේ දේ සබ්බ දුක්ඛ පඩෝදනං යතාපි නිබ්බුතං ලෝකේ යතා භූතං විපස්සිතෝ ජනාපි සුනා මාතා වේත සාරදා තං දේව මනුස්සානං යං නමස්සං තිගෝතමං චාචරණ සම්පාණං මාතං වේත දාරදං यतो मुद्गच्छते तुर्यो आदिचो माङ्गले महा චෝග්ගාච්ඡමානස්ස සංවරේ පෙනිරොජ්ජතේ සුග්ගති තුරියේ දිවතෝ තේ පෞච්ඡතේ ආදෝපිතස්තගං බේරෝ සමුද්දෝ තරතෝදකෝ වන්නං තත්ත්‍ජානං තේ සමුද්දෝසාරිතෝදකෝ පුරිමාදේසා ඉතිනං ආජෙක්කතේ ජනෝ යං සාදුපතේ දතරට්ඨෝ යතේ නාමසෝ රමතේ නාච්ච ගීතේ දාබ්බේ පුරාක්කතෝ අපේතස්ස බාවෝ ඒක නාමාති බේසොතං අදේතං දතේ පෝචින් දනාමා මබ්බලා අපේ බුද්ධං දේස්වාන බුද්ධං ආදෙජ්ජ බාඳුනං දුරතෝව නමස්සං තේ මහං තං විද සාරදං තේ පුරිසාඥාන නමෝ තේ පුරිසොත්තබ කුසලේන සමෙප්පදේ අමනුස්සාපේ දං මං දං තේතෝ තං නේතං අබින්නසෝ රස්මායේ වං වදේම සේදිනං වං දත ගෝත මං ජිනං වං ගාම ගෝත මං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දම ගෝතමං යේන බේතා පවුච්ඡාතේ පිසුනා බෙත්තේ මෞතිකා පාතේ පාතේනෝ ලොද්දා චෝරානේ කතිකා ජනා සුසදක්කිනා විසායිතේනං ආචික්කතේ දානෝ බේපාලේති මහරජාය තස්සතෝ බෝදාරං අධිපතේ බිරුල්ලෝ ඉති නාමසෝ තේනාජ්ජගේතේ කුම්බංඩේ පුරක්කතෝ උත්තාපිතස්ස බාවෝ ඒකනාමති මේ සුඛං ඉදින්දතේ කෝච ඉන්දනාමාබ්බලා ඒතාපි බුද්ධං දේශාන බුද්ධං ආදිච්ච බං දුනාං තෝව නමස්සාතේ මාතං වේතකාරදං නමෝ තේ පුරේසාදංය නමෝ තේ පුරේසොත්තම කාමේක්කසේ කාමනසපේත්තං වං තං පෙතුතං නේතං අබින්නතෝ ආදේමසේ දිනං වාදත ගෝතමා දිනං වාදාම ගෝතමා විජ්ජාචරණ ගාතමං උත්තර කොරෝ රාමානේ රෝසෝදාස්සනෝ මනුස්සාතත් ජායං තේ අමමාං අපරිග්ගා තසේ බේජං පවපං තේන පිනියං තේනං ගලෝ කත්තපාතිමං කාලින් පරිදෝජං සීමානුසා තෝසං දෝද්දං සෝගං දං තං දෝලප්පලං සේකේර පාතිත්වාන සතෝ භුංජං කිබෝජනං ආවේං ඒක පුරං කාත්වා ඝනෝයං තේ දේසෝ දේසං සුං ඒක පුරං කස්වානුයං පිදිසෝ දිසං දේවානං කස්වානුයං තේ දිසෝ දිසං පිසවානං කස්වානුයං පිදිසෝ දිසං මානිවානං කස්වාං අනුයං තිදිසෝ දිසං කුමාර උවානං කත්වාං අනුයං තිදිසෝ දිසං කාලේ අබේරෝ ඒත්වා සබ්බාදේසං අනුපරයාති පඨාරතස්ස රාදිනෝ අධ්‍යානං අස්සයානං දිබ්බං යානං උපාට්ඨේ ัง දෙනාටා කොදනාටා පර කොදනාටා නාට පොරයා පර කොදතනාටා උත්තරේන කපිවං තෝ ජනෝ බ්‍රහ්ම පාරේන ච वते ओ अम्बर अम्बर वते ओ आलोक मौधानामरग दोने මාරිස මහරජාස විසානාම රාජධානේ සම්මා කුරේරෝ මහරජා විස්සවනෝ තේ පෞච්ඡතේ දෝපිතස්ස ධරණී නාම පවස්සං දේවස්සයතෝ පතායං තේ පිතාත් භගලවති නාමයත් අක්ඛපයුරුපාසන්තේ නිච්ච පලාරෝකානානාද්විදගනාදුතා පාකුලේ රපාවනේ පොක්කර කාලික සද්දෙත් දෞඩ මානව කාලිච මුදිතං බේපාලේතේ මහරජාය ආදේපසේ කොවේරෝ එතේ නාමසෝ සිතෙන් තතේ කෝචයින් දනමබ්බලා බුද්ධං දේස්වාන බුද්ධං ආදෙච්ච බාඳුරං භගවතෝ නමස්සංතේ මාතං දීතසාරතං නමෝ තේ පුරිසාජාඤ්ඤ නමෝ තේ පුරිදොත්තම කුසලේ සමෙක්කදේ අමනෝසාපේ තං දෝතානේ තං අබින්නසෝ සුමායේ වං වදේම දේදිනං වං දසගෝත මං දිනං වං ගාම ගෝත මං ආයං ගෝත මාරිත ආටානාටි ආරක්කා නං බික්කුනේ නං උපාසකානං උපාසකානං මුත්‍යාරබ්බාය අවිසාය පාතු විහාරායතේ සද්දේ මාරස දේකෝසවා භේකෝනියවා කාන්තවා උපාසේ කායවා නාටි ආරප්පා සෝකේතා භවෙස්සකේ දමස්සා පරයා පුතා සෝජේ අමනුස්සෝ සබ්බමාමස්සෝවාගං සබ්බපාරිසජ්ජෝවාගං සබ්බපචාරෝ උම්බං දෝ පෝත පොහවා කුඹන්ද පෝතිකාවා බොන්ද මාමස්සෝවා කුඹන්ද පරිදාජ්ජෝවා කුඹන්ද පචාරෝ කෝ නාග පොතේකෝ නාග මාමස්සෝ නාග පාරිදජ්ජෝ නාග පචාරෝ गच्छतो गच्छां वानुगच्छेय उपदेष्टेय निदेवनां वागोपनिधि පාජ්ජය ඉමේ සංයක්කානං භය මාමේතු ආනිගමේතු ආකාරං වා කරුකාරං වා සබේය ආලක මෞදාය රාජධානියවස්තුම් වාවාසං වා සෝමාරිස අනුස්සෝ ලබේය ඥානං සමිතින් ගංතෝ අපේසෝ නාමාරේත අමනෝසා අනභයං පිනං කරෙයෝ අවිවයං පිස්සුනං මාරේස අමනොස්සා අත්තායි පිපරිපුනායි පරිභාසයි පරිභාසයෝ භික්ඛුණං මාරේස අමනෝස්සෝ විත්තං පිපස්සං විදේන කොජ්ජයෝ අපේසෝනං මාරේස අමනෝස්සෝ දාපි සමුද්දං පාලේයෝ මොදේ මාරත අමනෝසා චෝඩරෝස්දාරබකෝ මහරජාණං ආදියන්තේ මහරජාණං පුරිතකාරං ආදියන්තේ මහරජාණං ජානං පුරිතකානං පුරිතකානං ආදියන්තේ කෝතේ මාරද අමඩෝසෝ භාගදස්ස ආදියෝතේ නානෝ මාගදස්ස පුරේත කානා ආදියෝතේ නානෝ මාගදස්ස පුරිත කාලං පුරිත කානං ආදියාතේ කෝතේ මාරද මාජෝරෝ සමාගදස අවරුද්ධානාම වොච්ඡතේ එවමෙව කෝමාරිද සමතේ අමනෝසාචෝඩ රොද්දාරබ්බසා මහරජාණන් ආදියන්තේ මහරජාණන් පුරසකාණාදියන්තේ මහරජාණන් ජානං පුරිසකානං පුරිසකානං ආදියන්තේ පොතේ මාරේද අමනෝසෝ ඥානං අවරුද්ධානාම වොච්චතේ යෝයකෝති මාරද අවනෝසෝ යක්කෝ වායක්කේ නේවා වග්ගෝ දේබ්බ මාමස්තෝ ගාදබ්බ පරිසජ්ජෝ ගාදබ්බ පාචාරෝ cung bằng đi ba bằng đề bồ tát có cung bằng عَسَى නං මාදේ නාපතේ නා قد බේනං පූජාපේතබ්බං වේක්ඛාදතබ්බං විරවේතබ්බං සතු විහාරායතේ මොදත දානේ මයං මාරිස ගච්ඡාම බහුකිස්සාමයං බහුකරණීයතේ මට අතකෝ භිකරේ චත්තාරෝ මහරජා මුත්තයාසනෝ අබේවාදත්ව अजे महाभ्यवादे स्वापदाखिनां का स्वास्ते मादरधया गो कजे मामदिवदं භික්කවේ ආකානාටියං රක්කම් පරියාපුනාත භික්කවේ ආකානාටියං රක්කම් ධාරේත භික්කවේ ආකානාටියං රක්කම් මත්ත සංහිතාය භික්කවේ ආකානාටියං රක්කා භික්ඛූනම් භික්ඛුනේනං උපාසකානං උපාසිකානං උත්තියා රක්කාය අරිමුදාය පාතු විහාරායාති දබවෝච භගවාත්තමනාතේ බෙක්ඛෝ භගවතෝ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 යම්පි සංඝං සරණං ගච්ඡාමි සබ්බියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සබ්බියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාති පාතා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාධි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගාවේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගච්ඡාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී යථාපදං සමාතියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාතියාමි රාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාතියාමි ජයතල දිලක දකලක් යය සාගර පාරගතා තේතනයික ගුණ රත්න මන්දිර අයමානෝ අපතිලෝ ගුරු බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකායන සිවණක් පාරිසද්දයන්ගේ ගෝපන රක්ෂාවරණය අවිහිංසාය පාසු යාරණේ පිසමා කරුණා ඥානෙන් දේශනා කරවදාල මහානුභාව සම්පන්න පරිත්‍රාණ ධර්ම දේශනාව තුම්යම් රාත්‍රිය මුළුල්ලේ දේශනා කරවා ගැනීමෙන් ආසවනය කිරීමෙන් බුද්ධාදී රත්නත්‍රය උදෙසා දීප පූජා ධූප පූජා පුෂ්ප පූජා සුගන්ධ පූජා සද්ද පූජා දේවසෙන් සියලු පූජාවන්ගෙන් ජනිත වූ සකල විද පුණ්‍ය සම්මාද ධර්මයෝ කදිරදේහලී වංශෝද්භූත උත්පල වර්ණ සුමනකා අර්ථිකේය ශ්‍රී විභීෂණ මණියග්ගික දිව්‍ය රාජයන් විසින් අනුමෝදන් වනු ලැබේවා ප්‍රසම්පුණ්‍යානුමෝදනාවෙන් ආදීකතර චිත්ත ප්‍රමෝදයට පැමිණෙන්නා වූ එම දෙවියන්ගේ දේවතේජානුභාවෙන් අත්‍රිමත් බුද්ධ ආදී රත්නත්‍ය ගුණානුභාවෙන් කරන කොටගෙන මෙම නිසල බල කුසල කාමී ඓතිහාසික කල්යාණී රාජමහා විහාරාධ්‍යාධිපති මහාවිහාරවංශික සහමෝපාලි මහානිකායේ මල්ලතු මහාවිහාර පාර්ථයේ උපාධ්‍යායක විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය අග්ග මහාපණ්ඩිත අතිගෞරවනීය කොල්ලුපිටියේ මහින්ද සංඝරත්තිතාබිධාන නායකස්ව අමින්දයන් වහන්සේ ප්‍රදාන සද්දේ විහාරික අම්තේවාසික දායක මූලික කාරක ආදී මේ සෑම සියලු දෙනාගේම ආත්මාරක්ෂාව සලසා අදමින් ආයුරාරෝග්‍ය ආදී සකල ඓශ්වර්යාභිවෘද්ධි වර්ධන හැකලත්වා මෙම විහාරගණේ වැඩ ඉඳා පවත්වී වදාළ දෙහිගස්පේ අත්තදස්සේ ස්වාමින්දයන් වහන්සේ දොම්පේ බුද්ධ රක්කිත ස්වාමින්දයන් වහන්සේ මා පිටිගම ධම්ම රක්කිතාබිදාන නායක ස්වාමින්දයන් වහන්සේ මා පිටිගම බුද්ධ රක්කිත මා ස්වාමින්දයන් වහන්සේ තලේවල විජිත ධම්ම රක්කිතාබිදාන නායක ස්වාමීන් වහන්සේ තරබඤ්ඤ විසරද උවත්තල ශ්‍රී සීල රත්නාභිදාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මෙම විහාරගණේ වැඩ ඉඳා පවත්වී වදාළ ඉස්තවිර නවක මධ්‍යම සියලු ස්වාමීන් වහන්සේලාට සතර පෙරුවේ බුද්ධායක මූලික කාර්යතාදීන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් තස් රජ දරුවන්ටත් උතුම් අමාදිවන් සම්පත් ලබා ගැනීම සඳහා මෙම පරිත්‍රාණ ධර්ම දේශනාමය කුසල කර්මය හේතුවාසන වේවා ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ සමුර්ධ වේවා සිතා භක්ති ප්‍රේම චිත්තයන් යුක්තව සාදු කියා පින් අනුමෝදන් විය යුතුය සාදු සාදු සම්බුදු සරණයි ඊයට දුණු දුරුතුපුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන ජාතික ගුවන්විදුලියේ පූජා සදහම් වන්දනාව මෙවරත් අප විසින් ඔබට ගෙනෙනු ලැබුවේ පරම රමණීය පූජනීය කල්යාණී රාජමහා විහාරස්ත පුණ්‍යවන්ත භූමියේ සිට ජාතික ගුවන්විදුලිය දශක හතක් පුරාවටම පින්බර දොරතුපුර පසළොස්වක පොහොය වෙනුවෙන් පූජා සදම් වන්දනාව ගෙනෙන්නේ අමාමෑණී බුදු පියාණන් වහන්සේලා 500ක් වූ මහා රහතන් වහන්සේලා සමග වැඩහිඳිමින් සමවත්සුවෙන් සිට මේ ස්ථානයේ පූජනීය ස්ථානයක් බවට පත් කළ මේ රමණීය කල්යාණී රාජමහා විහාරස්ථානයේදී පූජා සදහම් වන්දනාව විශේෂයෙන්ම ගෙනීමේදී ශ්‍රී කල්යාණී රාජමහා විහාරාධිශ්වර කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පඬිත මහෝපාධ්‍යාය ජේෂ්ඨ මහාචාර්ය අතිපූජනීය කොළඹිටියේ මහින්ද සංඝරක්කිත නායක මහින්පාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පෙරදරි කරගෙන මේ කටයුතු සිද්ධ වෙද්දී විශේෂයෙන්ම කල්යාණී රාජමහා විහාරාධිකාරී කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්කිත ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ සමගම කැලණිය රාජමහා විහාරයේ ආගමික කෘත්‍යාධිකාරී පූජනීය ගෝමරන් කඩවල හේමරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංගරුවන මේ පූජනීය කටයුත්ත සිදු කිරීමේදී අවවාද අනුශාසනා උපදේශකත්වයන් ලබා දුන් බව අපි මේ මොහොතේදී ගෞරවණීයව සිහිපත් කළ යුතුයි. සුපින්නතුනි අප කෙරෙහි අනුකම්පාවෙන් සරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතෙන මහා සංගරුවන ඒ උතුම් වූ පරිත්‍රාණ ධර්මදේශනාව ඊයේ රාත්‍රියේ පටන් මේ මොහොත දක්වා සිදු කරනු ලැබුවා. අප විසින් සාදු නදක් දෙමින් විහාරාධිශර නායක මහින්පාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංගරුවනට රමණීය කල්යාණී රාජමහා විහාරස්ථානය අපේ රටේ උරුමය ලෝකයේ උරුමය තව තවත් බබළුවන්නට තිරුවන්ගේ ශක්තිය ධෛර්යය ආශිර්වාද ලැබේවායි අපි සාදු සිත් පෙරදරිව ප්‍රාර්ථනා කර සිටමු සාදු සාදු සාදු විශේෂයෙන්ම කල්යාණී රාජමහා විහාරස්ථ දායක සභාව ශීල සමිතිය කල්යාණී ධර්ම විද්‍යාලය ආදී කොටගත් සියලුම සංවිධාන මේ පූජනීය කටයුතු සිදු කිරීමේදී විහාරස්ථානයේ සමග සහ සම්බන්ධ වෙමින් සතර පෙරුවේ දායක ප්‍රසාදින් හා එක් වෙමින් මෙම කටයුතු සිදු කරන බවත් අප මේ මොහොතේදී සිහිපත් කළ යුතුය විශේෂයෙන්ම මේ පුණ්‍ය කර්මයේ මහිමෙන් රට කරවන ඇත්තන් සිළුම දෙනාට මේ ශ්‍රී ලංකා ද්වීපය තව තවත් සංවර්ධනය කරා දියුණුව කරා ගෙන යන්නට මේ විහාරස්ථානයේ සිට අපි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමු සාදු නදක් දෙමින් සාදු සාදු සාදු විශේෂයෙන්ම අප සේපත් කළ යුතුයි පූජා සදම් වන්දනාව ගෙනීමේදී අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතියේ මහා පහන් තැඹ ලංකා බැංකුව පියෝඩේල් ඒ සමගම ශ්‍රී ලාංකේය තේසන් නාමයේ සිලොන්ටි ජාත්‍යන්තරයට රැගෙන ගිය අග්‍ර බ්‍රදර්ස් පුද්ගලික සමාගම ආදී කොටගත් මේ ආයතනවල පූර්ණ දායකත්වය අනුග්‍රහක දායකත්වය පූජා සදම් වන්දනාව සඳහා අපට ලබා දෙනවා. ඒ අයගේ අරමුණු බලාපොරොත්තු පරමාර්ථයන් ඉෂ්ට වේවායි අපි මේ පූජනීය කල්යාණි රාජමහා විහාරස්ථානයේ සිට ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම සුපින්නතුනි ජාතික ගුවන්විදුලියේ මෙවැනි බාහිර ප්‍රචාරක වැඩසටහන් සේම විවිධ වැඩසටහන් සිද්ධ කිරීමේදී බාහිර ප්‍රචාරක අංශයේ දීර්ඝ කාලයක් සේවය කර ප්‍රසන්න ගාල්ගේ මහතා තරමක අසනීප තත්වෙන් පසු වෙනවා ඔහුට නිරෝගී භාවය මේ පින්කමේ මහිමින් ලැබේවායි අපි සාදු සිතින් යුතුව ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පූජා සදම් වන්දනාව ගෙනීමේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වර්තමාන සභාපති තැන්පත් මහාචාර්ය උදිත ගයාශන් මෙතුමන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සිංහල සේවා අධ්‍යක්ෂතුමිය ආගමිකාංශ ප්‍රධානී සරත් පිරිස් මෙතුමා ප්‍රමුඛ ආගමිකාංශයේ කාර්ය මණ්ඩලය